අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම සාකච්ඡාවකට නැත්නම් ප්‍රශ්න විචාරාත්මක අඩපිළිවෙලට යන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිමු ප්‍රථමයෙන් ඉංග්‍රීසියෙන් ලිඛිත ප්‍රශ්න తీරනවා නම් ඉදිරිපත් කරන්න ඊගාට සිංහල ප්‍රශ්න වලට ලිඛිත ප්‍රශ්න වලට අවස්ථාව දෙමු. no written questions in English if there are any, you may present it. Otherwise, we are going to go to singular written questions. අපි පටන් අරගමු ලිඛිත ප්‍රශ්න වලින්. අධිගෞරවණීය අපේ ලොකු හඳුරන් වහන්සේගෙන් අවසරයි මහ සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්නතුනි ඉංග්‍රීසි ප්‍රශ්න නැහැ අපි සිංහල ප්‍රශ්න ඉදිරිපත් කරනවා අවසරයි ස්වාමින් වහන්සේ අද උදේ පර්යංක භාවනාව කරගෙන යාමට හරිම අපහසුවක් දැනුණා. බෙල්ලේ අධික වේදනාවක් නිසා හරිම අපහසුවක් දැනුණා. ඊළඟ පර්යංක භාවනාව කරගෙන යද්දී සිතවිලි ආවත් තරමක් තරමක හොඳට ආස්වාස ප්‍රස්වාසයත් උදරයේ පිම්බීම හැකිලීමත් බලා සතිය පිහිටුවා ගැනීමට හැකි වුණා. සෑහෙන වේලාවකට පසුව සිත නැවතත් සක්මන් භාවනාව කෙරෙහි ඇදී යන ගතියක් පැවතියා. මේ ගැන ඔබ වහන්සේගෙන් උපදෙසක් අවශ්‍ය නිසා මම භාවනාවෙන් මිදී ඇස් අරගෙන වාඩි වී සිටියා. ඔබ වහන්සේගෙන් කරුණාවෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. වේදනාව ගැන බැලිය යුතු ආකාරයේද කරුණාවෙන් බලාපොරොත්තු වෙමි. ත්වන් සරණයි. ප්‍රධාන ප්‍රශ්නේ තේරෙන විදිහට පරියන්ක ඉන්නකොට සක්මන පිළිබඳව හිත ඇදී ගියා කියලා වගේ තියෙන්නේ. ඒක එතකොට උදාහරණයක් උපා ප්‍රතික්‍රියාවක් වශයෙන් අධිකරණ එක දිහා බලන්න හිටියේ කියලා. ඉතින් ඒ කියන්නේ මේ තමයි ඉන්නේ ඉරියව්වට තමන් ඉන්නේ මූල කර්මස්ථානට සහ වර්තමාන මොහොතට හිත යන වෙනුවට අනාගත සැලසුමකට සක්මනකට වගේ හිත ගියාම ඒකට කියනවා අනාගත ප්‍රතිකම් කරන් චිත්තම් විකම්පිතං සමාධිස පරිපන්තෝ කියලා අනාගතය පිළිබඳ හිත ඉදිරියට ගියොත් හිත විකම්පණයට ලක් වෙනවා. ලකු කුතුහලයකට ලක් වෙනවා. ඒකට සමාධියෙන් කඩලා දානවා සමාය මේ අරමුණෙන් හිත ගලවලා දානවා. සත්‍යයෙන් හිත ගලවලා දානවා. ඒ වුණාට මේ වෙලා තියෙන දේ මගේ හිත මේ අනාගතයට පනින්නේ අනාගතයට ගියොත් පශ්චාත්තාවයක් එන්නේ විකම්පිත බවයි එන්නේ. ඒක තමයි මට දැන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මට වර්තමානයේ හිත පවත්වන්න බැරි වෙන්න තමයි මේ උගුල කරන්නේ කියලා දන්නවනම් ඒකෙන් ධර්ම කාරණාවක් ඉගෙන ගන්න පුළුවන්. ප්‍රතික්‍රියා කරුවොත් මොකොත් කරන්න බෑ. ප්‍රතික්‍රියා කරුවොත් ඒ ධර්ම කාරණා ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒ අවස්ථාව කාලීනාස්ති වීමක් වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න අනාගත අතීතයට ගියා නම් හිත පශ්චාත්තාප වෙනවා. අනාගතයට ගියා නම් විකම්පිත භාව වෙනවා. මේ දෙක ආපු වෙලාවේ ඉගෙන ගන්නවා මිස වෙන වෙලාවක ඉගෙනගෙන බෑ. එනිසා ඒක හිතට ආපු වෙලාවක මම දැන් මේ හිත තියෙන්නේ වර්තමාන අනුගත මේකයි පරියන් ඉරියව්ව මේකයි හිත යන්න හදාන්නේ වෙන එකට සක්මනට ඒ වෙලාවේදී හිතේ තියෙන මේ ගොජ දාන ගතිය විකම්පිත ගතිය සලිත ගතිය අන්නේ සලිත ගතිය හොඳට බලන්න හිටියොත් සමාධියක් නැති වෙයි මූල කර්මස්ථානෙත් නැති වෙයි නමුත් මේ කාරණාව ඔපුවේ අනාගතයට පැනනොත් හිත කම්පා වෙනවා ඒක ඒ වෙලාවෙම දැක ගන්න ඕනේ. ඒ දැක ගන්නා සුළු විදියට බැලුවොත් මේක දඬුවමක්වත් අරියාදුවක්වත් නෙවෙයි. Tamange හිත අවබෝධ කරගන්න වෙන්නේ හිතට ඒ ආවේග ආපු වෙලාවටමයි. ආපු නැති ආවේග පිළිබඳව අවබෝධ කරගන්න බැරි නිසා ආපු එකේ වාසිය ගන්න ඕනේ. ඉස්සල් එකේ කියලා තියෙනවා මේ වේදනාවක් ආවයි කියලා. ඒසට මේ වේදනාව නිසා මේකෙදි වගේ තමයි පිම්බි මැකිලිම ආනපානෙ බැලුවද බලන්න බැරි තරම් වේදනාවක් තිබුණාද ඊටසේ පරියන්කෙන් නැගිටට පස්සෙත් වේදනාව දිගටම තිබුණා නැත්නම් පරියන්කෙන් නැගිටපුවාම වේදනාවක් නැති වුණාද කියන ප්‍රශ්න ටිකට උත්තර දෙන්න කැමති නම් ඒ වේදනාව ගැන තව ටිකක් සාකච්ඡා කරන්න පුළුවන් ඒ නැත්නම් වේදනාවක් තිබුණා කියවට මේක යෝගාවචරයේ කතාවක් නෑ මෙතන ඒ වේදනාව තියේදී Tamanට පුළුවන් වුණාද මූල කර්මස්ථානේ ටිකක් හරි බලන්න ඒ වගේම මේ පරියන්කෙන් නැගිටට පස්සෙත් වේදනාවක් තිබුණාද කියන කාරණා දෙක මට දැනගන්න ඕනේ සම්නාස සම්නාස දිගට මේ වේදනාව තිබුණා බෙල්ලේ ඉඳන් මෙහෙම අත දිගට යනවා වගේ වේදනාව. ඒක හරිම අමාරුයි. මම ඒ ගැන හිතුවා මේ මෙනෙහි කරා ඒ සිතුවිල්ලට වඩා වේදනාව වැඩි. හරිම අපහසුවක් දැන් නිසා නේද? එතකොට තමන්ට මේ පුරුදු විදිහට ආනාපානයක් බලන්න පිම්බීම ඇකිලිම බලන්න පුළුවන් කමක් නැහැ වේදනාවටම හිත යන්නේ. තද වේදනාව සානස එක දිගටම අත්විඳ මම පස්සේ පැනඩෝල් විව ඊට පස්සේ දෙවෙනි භාවනාව වෙනකොට විතර පරියන්ක නැගිටට පස්සේ තිබුණ එකක් ඒ කියන්නේ. දිගටම තිබුණා සානස. ඔය කියන්නේ කායික වේදනාවක් තිබිලා තියෙන්නේ. සමහර වෙලාවට පරියන්කේදී භාවනාව නිසා එන වේදනාව එනවා. ඒක අපේ අපි නැගිටවල දාන්න විතරයි එන්නේ නැගිටින්න හිතනකොටම නැතිලා යනවා. නැගිටපුව ගමන් නැතිලා යනවා. සමහර වේදනා තියෙනවා කයේ දිගටම තියෙන දේවල්. ඒක එතකොට ඇඟේ ලෙඩක් ඒ කියන්නේ. එතකොට ඇත්ත තේරුම් අරගන්න පුළුවන් මේ මානසිකාරයෙන් ශාපේක නෙවෙයි. මානසිකාරය නිසා එනවා ගොඩාක් කාලවට එන්නේ අරමුණට හිත ගියාට පස්සේ. අරමුණට හිත නගා ගන්න බැරි තරම් බිල්ලමාරක් තිබුණා. ඒ කියන්නේ ඉඳ ගන්න ඉස්සලත් තිබිලා තියෙනවා. ඉඳ පරියන්කේ පස්සෙත් තිබිලා තියෙනවා. එතකොට කායික රෝග තියෙන්නේ. ඉතින් මේ වගේ දෙයකදී ඒත් උත්සාහ කරලා එහෙම නැත්නම් ඒක පිළිබඳ අවබෝධ කරගන්න උත්සාහ කරලා ඊට පස්සේ පරියන්කේ වේදනාවක් නැති වුණොත් වේදනාවක් නැතිකම පරියන්කේට වාසියට හිටිනවා. අර තිබුණු වේදනාවේ මතකයේ තියෙනවනේ මේක තිබුණා නම් මට මේ තරම් කරදර කරනවා. දැන් ඒක නැහැනේ. ඒ නිසා වාසියට ඉන්නවා. ඒ නිසා වේදනාවක් ආවට පස්සේ යම් හේකින් බාහිර හේතුවක් නිසා හෝ භාවනාවක් නිසා හෝ වේදනාව ගෙවෙනකම් බලන්න හිටියොත් ඊට පස්සේ කන්දක් නැගකට පස්සේ පල්ලමක් අහු වෙනවනේ. අන්නේ පල්ලමේදී වැඩ ගන්න දැනගන්න නම් සම්පූර්ණ කන්ද නගිනකම් අවබෝධයෙන් ඉන්න ඕනේ. අවබෝධයෙන් ඉඳලා එහා පැත්තට ගියාට පස්සේ Tamanට තේරෙන්න පටන් ගන්නවා වේදනාවක් නැතිකම කියන එක වැටහෙන්නේ වේදනාවක වදයක් දීලා ඉවර වුණාට පස්සේ. නිසා වේදනාවක් දෙපද දෙනකොට හැකි තාක්ෂ්‍ර ටිකත් එක්ක අවබෝධයෙන් කෙලවරට වෙනකයි යන්න ඕනේ. ගියාට පස්සේ හම්බ වෙන මේ පල්ලම හම්බ වෙච්ච වෙලාවේදී භාවනා කරන දැනගන්න නම් යෝගාවචරයා මේ වේදනාවේ මුලැමැදාග දැකීම නැත්නම් වේදනාවේ අතීතනාගත පච්චුප්පන්න භාවය දැක ගැනීම කියන එක අවශ්‍ය වෙනවා. ඒ නිසා මම නැවතත් කියනවා සමහර වේදනා භාවනාවෙම වෙනවා. සමහර ඒවා කායික වේදනා. මේක පේන විදිහට කායික වේදනාවක්. ඒක නිසා ඒක ඉවර වුණාට පස්සේ පරියන්කේදී අරකින් වෙච්ච අරියාදෝ නැතිකම වාසියට අරගෙන භාවනා කරන එක තමයි කරන්න වෙන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ පෙරේදා හවස් වරුවේ සක්මන් භාවනාව කරන විට මගේ වම සහ දකුණ කකුල් සෙල්ලම් වයින් කරන ලද තාරාවෙක් වගේ වම සහ දකුණ වෙන් වශයෙන් පෙනී ගියා. ඊයේ සවසත් මම සක්මන් භාවනාව හරිම ආසාවෙන් කරගෙන ගියා. මෙතෙක් කල පරියංක භාවනාවේ සිටියත් පැයක කාලයක් හරිම හරිම පැයක කාලයෙන් හරිම අඩු කාලයක් තමයි සතියේ පිහිටීමට හැකි හැකිවන්නේ. අතීත අනාගත සිතිවිලි වලින් සිත පිරෙනවා. නමුත් ඊයේ අවසන් පරයන්ක භවනාවේදී සම්පූර්ණ කාලයට වගේ සතියෙන් ගත කිරීමට හැකි වුණා. සිතිවිලි දෙක තුනක් ආවත් ඉක්මනින්ම නැවත සතියට එන්න හැකි වුණා. මම නාසිකාග්‍රයේ ආශ්වාස ප්‍රාශ්වාස දෙක ටික වේලාවක් බලා හිටියා. තව ටිකකින් උදරේ පිම්බීම, හැකිලිම, දෙසත් බලා හිටියා. මේ දෙක මාරුවෙන් මාරුවට හොඳින් බලා සිටියා. උදරයේ පිපීම අවසන් වනමා සමගම හැකිලීම පටන් ගන්නා හැකිලීම අවසන් වනවා සමගම පිම්බීම පටන් ගන්නා බවත් බලා හිටියා. ඒ වගේම නාසිකාග්‍රයේ ආශ්වාස ප්‍රශ්වාසයත් මේ දෙක මාරුවට කරගෙන ගියා. සෑහෙන වේලාවකට පසුව සිතට හරිම අපහසුවක් වගේ දැනුණා. ඇස් දෙක ගැහෙන බවකුත් සමග සක්මන් භාවනාවේ වයින් කරන වගේ කකුල් දෙක බැලීමට ආසාවක් ඇති වුණා. මම ඒ වම දකුණ වශයෙන් කකුල් දෙක මවා ගත්තා. හරිද? කකුල් දෙක මවා ගත්තා. ඒ මොහොතකින් සිත සැහැල්ලු වීමක් වගේ දෙයක් සිදු වුණා. ඒ සමගම මට මතක් වුණා මම මේ වාඩි වී සිටින්නේ සක්මන් භාවනාවේ විස්තර බැලීමට නොවන බවත් ආස්වාද ප්‍රස්වාස දෙක බැලිය යුතු බවත් ඒ නිසා ඉක්මනින් උදරයේ පිම්බීම හැකිලිම දෙස බලන්න පටන් ගත්තා. ඒ වන විට භාවනා කාලයේද අවසන් වුණා. මේ සිදුවීම සම්බන්ධයෙන් ඔබ වහන්සේගෙන් පැහැදිලි කිරීමක් කරුණාවෙන් බලාපොරොත්තු වෙමි තිරුවන් සරණයි. වෙන්කොට දැන ගැනීම පරිච්ඡේද ඥානය කියලා කියනවා. එකකින් තව එකක් වෙන්කොට හඳුනා ගන්නට ටික ටික හිත පුරුදු වෙනවා. උදාහරණයක් වශයෙන් ඇවිදින කොටයි ඉඳගෙන ඉන්න කොටයි තියෙන වෙනස. ඇවිදින කොට වම දකුණේ වෙන් කරන හැටි. ඉඳගෙන ඉන්නකොට ආස්වාසේ ප්‍රසවාසයේ වෙන් කරන හැටි. නැත්නම් ආස්වාස ප්‍රසවාසයෙන් පිම්බීම හැටි වෙන් කරන හැටි කියලා ටික ටික විභජ්‍ය වාදේ නැත්නම් කොටස් කොට කඩන ගතිය. මේ කොටස් කරන කඩන ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න භාවනාවේ එල්ල වැඩි වෙනවා සංවේදී භාවය වැඩි වෙනවා ඒක එක කොටසක ක්‍රියාශක්තිය වැඩි වෙන්න පටන් ගන්නවා ඒ නිසා අපි සමස්තයක් වශයෙන් තිබුණ එක පරිච්ඡේද ඥානය කියලා මේකට කියන්නේ ඒක නාම රූප වශයෙන් පරිච්ඡේද කරනවා රූප රූප වශයෙන් පරිච්ඡේද කරනවා පරිච්ඡේද කරලා බලන්න බලන්න බලන්න ඒ Taman අර gediy pitin බලපෑයකට වැඩිය ඒක කොටස් බලනකොට ලොකු ලොකු වීරියක් අවශ්‍යයි. උත්තරම හිත ලං කරලා තියානින්න ඕනේ. ඒ වගේම විමසුන් නොනක් අවශ්‍යයි. මේ ආස්වාසේ නම් ප්‍රස්වාසේ නෙවෙයි කියලා දැනගන්න ඕන. ප්‍රස්වාසේ නම් ආස්වාසේ නෙවෙයි. ආස්වාස ප්‍රස්වාසේ නම් පිම්බීම හැකිලිම නෙවෙයි. වම නම් දකුණ නෙවෙයි. දකුණ නම් වම නෙවෙයි කියලා හරියට මේක කපල කොටලා වෙන් කරන තැනකට එනවා. මේ තමයි භෞතික විද්‍යාවෙත් විද්‍යාව පටන් ගන්න තැන. දේවල් වෙන්කොල්ල බලන එක. ඉතින් මේක ඒ වගේ ආවට පස්සේ ඒ විභජ්‍යවාදී විභජ වේදා බලන ගතිය කඩා ගන්න නැතුව එක දිගට කරන්නයි අපි මේ ගොඩාක් වෙලාවට මේ නේවාසික භාවනා වැඩමුළු සම්බන්ධ කරන්නේ. නැත්නම් ඒ අතරමැද ආයෙ ගෙදර ගිහිල්ලා ප්‍රශ්න ලෝ දාලා සමාජික ප්‍රශ්නේම ආවොත් අපිට අර ගැම්ම තියාගන්න බෑ. නමුත් මේ වගේ තැනක ඉන්නකොට අර ඇතිවෙච්ච ඒ ඥාණය ඊගාව පරියන්ක ඊගාව සක්මන ඊගාව පරියන්ක ඊගාන සක්මන වශයෙන් යනකොට අරක නිශ්චින්ත වැඩිනවා. ඉතින් මේ ගැම්ම කැඩීම හදෙන ගැම්ම කැඩීම පුදුමාකාර වෙහසක් පුදුමාකාර ශක්ති නාස්තියක්. ගත්ත ගැම්ම කඩා ගන්න නැතුව යන්න පරිසරය හැදුනා නම් ඒක ඉතින් පෙර කරපු පින කියලා කියයි. ඒ නිසා මේ පින තිබුණත් ඒක ක්‍රියාවත් කරන්න Taman දැනගන්න ඕනේ. ඒකට අනුග්‍රහ කරලා මේ විදිහට දෙයක් දිහා බලලා සමස්තය වශයෙන් බාර ගන්න වෙලාවකුත් තියෙනවා. ඒක පස්සේ දැන් තියෙන්නේ ඒකේ කරන්න පුළුවන් තරම් වෙන් කර වෙන් කර කර කෑලි කෑලි වෙන් කර කර වෙන් කර බලන එක. ඒක විභජ්‍යවාදය කියලා අපේ තේරවාදයට සඳහන් කරලා තියෙන්නේ කොටස් කොට බලනකොට විශාල ශක්තියක් ලැබෙනවා. දෙන්නට වඩා උංගා කාසන්නෙන් අරමුණ බලහින්න වෙනවා. මුත් කොටස් කර බලනකොට බලනකොට සරි හිතත් Java කැවෙනවා. අරමුණේ Java කැවෙන්න පටන් ගන්නවා. මේ හැබැයි ආරම්භ විතරයි. ඔබ දිගටම යනවා පල්ලෙහාට යනකම්. අන්න ඒ විදිහට ඒකට අනුග්‍රහ කරන එක තමයි මේ විග්‍රහ කිරීමෙන් බලාපොරොත්තු වෙන. ඒකදී ඒ වෙලාවෙදීම දැනගෙන තමා විසින්ම සම්පාදනය කරලා තියාගන්න. ගරු ස්වාමින් වහන්සේ ආස්වාද සහ ප්‍රාස්වාසය නිරීක්ෂණය කිරීමේදී සිතට එන සිතිවිලි වලින් දෙආකාරයකින් සතියට බාධා වන බවට දැනුනි. එනම් එක හිතට එන සාමාන්‍ය සිතිවිලි සහ ඒවායින් හටගන්නා තවත් සිතිවිලි සහ දෙක සිතින් දෙන උපදෙස් විධාන directions and controls වශයෙන් සිතට එන සාමාන්‍ය සිතිවිලි ඊතරම්ම බලපෑමක් නොකරයි. සමහර විට සිටිවිලි තිබුණත් පසුතලයෙන් බෑග්ග්‍රවුන්ඩ් ආශ්වාසය ප්‍රාශ්වාසයේ තිබෙන බවට තද අදහසක් ඇත. සතියට වඩාත් බාධක වන්නේ සිතෙන් දෙන විධාන සහ උපදේශවලිනි. චේතනා යනුවෙන් අසා ඇත්තේ මේ වාද. උදාහරණයක් වශයෙන් ආශ්වාස ප්‍රාශ්වාසය හොඳින් දැනීමේදීත් නොදැනීම සිතෙන් මෙම ආශ්වාසය තවත් ගැඹුරු විය යුතුයි වරහන් ඇසෙති. යනුවෙන් අදහද්දී හොඳින් පවතින ආශ්වාසයට කිසියම් පාලනයක් ඇති කරන බවට දැනී ඇත. එමෙන්ම සමහර අවස්ථාවලදී ආශ්වාසයට ගැඹුරින් උදරයේ පහළටම දැනී ප්‍රාශ්වාසය ආරම්භ වීමට මද මද කලක් ගත වෙනවා. මේ අවස්ථාවේදීද සිත මැදිහත් වී එම සතියට බාධා කරයි. ඉරියව් මාරු කිරීමට විධාන දීමත් තවත් ලක්ෂණයකි. මේ ආකාරයෙන් සිතේ ඇතිවන උපදේශ විධාන පාලනය නැත්නම් භාවනාව ඊතා සාර්ථකව පැය ගණනාවක් උනත් කළ හැකි බව හැඟේ. ඒ එසේ විය යුතුයද? එනම් භාවනාව දිනු වීමේදී මෙවන් සිතෙන් ඇතිවන චේතනා අඩුවිය යුතුයද එසේම ස්වාමින් වහන්ස චේතනාව සතර ආහාරයෙන් එකක් බව අසා ඇත මෙසේ මම හඳුනාගෙන ඇති සිතේ తত্ত্ব චේතනා නම් ඒවා සම්පූර්ණයෙන් තොර වුණොත් ජීවිතයේ අවසාන වේද ඔබ වහන්සේට නිදුක් නිරෝගී ලැබේවා ඒකටත් පරිස්සම් වෙන්න ඕනේ බැරි වෙලාදී ඒක වුණොත් එහෙම ගෙදර යන්න බැරි වෙනවනේ ඒක තමයි හුඟක් මම හිතන්නේ බලපාන ප්‍රශ්නේ අන්තිමට ලියලා තියෙන එක තමයි නමුත් කලින් තියෙන විස්තර හොඳ නිසා අපිට පුළුවන් ඒක සාකච්ඡාවට ලක් කරන්න. මේ හිතවිලි වල අපි මා චේතනාද ඒ ඔක්කොම සමස්තයක් වශයෙන් ගත්තාම කියන්නේ උපේ උපාදානා චේතනාබිනිවේදානෝසයා කියලා ටිකටම තියෙනවා සබ්බ ලෝකේ ආනාබිරත සංඥා කියලා ගිරිමානන්ද සූත්‍රයේ අභිරමණය කළ යුතු අභිරමණය කළ නොයුතු දේ පිළිබඳ සංඥාවක් ඒකට තියෙනවා උපය උපාදාන චේතනා අදිඨාන අබිනිවේෂ අනුසය කියලා පද්ධතියක් පෙන්වනවා. ඒ මුළු පද්ධතියම අභිරමණය කළ යුතු නොවන අභිරමණය කළ යුතු නැති නිසායි අනාභිරත සංඥා කියලා ආනාපාන සතිය කියන්නේ ඉස්සලා බුදුචානන්සේ ආනන්දහමරණ දේශනා කරනවා. ඉතින් නිසා මේක චේතනාව කියලා එක පොදියට දාන්නත් බෑ. ආධුනික වශයෙන් තමයි කියලා ප්‍රශ්නකුත් නැහැ. කෙසේ නමුත් මේකේ තියෙන චේතනාවක් වෙන්න නම් චේතනාවේ තියෙන මූලිකම ලක්ෂණය තමයි මෙහෙවීමක් තියෙනවා. තමයි හිතන්න ඕනේ. හිතෙලා බෑ. හිතනවා හිතෙනවා කියන මේ දෙක කියන වචනයෙන් මගේ උච්චාරණය තේරෙනවද මන් දන්නේ මෙහෙවීමෙන් තමයි හිතන්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් භාවනා යනකොට ඉබේ හිතෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ලියපෙකනාය මම අහන්න කැමති කලින් කියාවු විදිහේ හිතවිලි සහ මේ චේතනා වශයෙන් ගොනු කරලා තියෙන පොදියයි දෙක Taman හිතාමතා කරපු දේවල්ද එහෙම නැත්නම් තමන් මේ ආනාපානි කරගෙන යනකොට ආගන්තුකව බාහිරින් පැමිණිච්ච නොසිතා නොමතා මත වෙච්ච වද කියලා මතු කරොත් හරි ලේසි මේක විග්‍රහ කරන්න. අවසරයි සමිනසේව ආගන්තුක වශයෙන් පැමිණි. එතකොට මේ පළවෙනිම දේ තමයි වගේ චේතනා භිකවේ කම්මං වදාමි හිතාමතා නොවේන කිසිම කර්මයක් රැස් වෙන්නේ නැහැ. නමුත් ඒ අහලා තිනවා පටලවාගෙන කතන්දර ගොතන හදන එක නම් වෙනම පාප කර්මයක්. ඒක නිසා ඒ දේවල් මම හිතලා ගත්ත දෙයක් නෙවෙයි. නැත්නම් මට අදාළ දෙයක් නෙවෙයි කියලා තේරුම් අරගන්න පුළුවන් නම් ඒක ඇබ්බැහියට වෙන එකක්. නමුත් මම දන්නවා මේ වෙලාවේ මට ඕන කරලා තියෙන ආනාපානයත් එක්ක අසුරපවත් tandai. නමුත් එතකොට මේ දේ එනවා. ඊට පස්සේ මේවා මම නැති කරන්න ඕනද ඉස්සරහට යන්න පුළුවන් නැති වෙනවද? කියලා මේ අහක තියෙන ඒවා පටලවා ගන්නවා කියන්නේ එහෙන් දෙන යෝජනාව ඉෂ්ටිර කරා වෙනවා. එහෙන් දෙන යෝජනා ඉෂ්ටිර කරන්නේ නැතුව හිටියානම් මොනවත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට පණ එන්නේ අපි මේ විදි කට්ටෙන් මහනකොට මැසිමේ උඩින් යන නෝල යටින් බොබින් එක කොක්ක දාන්න ඕන. නැත්තම් මැස්ම වැටෙන්නේ නැහැ. ඒ කොක්ක දාන එකට තමයි අපි කියන්නේ මෝඩකම, තකතිරුකම, අවිද්‍යාව ඔය ඔක්කොම ටික තියෙන්නේ ඔය එනේන දේවල් වලට යටින් කොක්ක දාන්න. ඒ කියන්නේ මේ එන හිතවිලි මත කතන්දර ගොතනවා. එහෙම නැත්නම් මේ ගෙත්තම් කරනවා. ඒ හිතවිලි ගෙත්තම් කරන අපෙන් උදව්ව නොලැබුණොත් ඒ හිතවිලි වල හිතවිලි උලඳ වෙනවා, බොඳ වෙනවා, වඳ වෙනවා. මේක ගෙත්තම් කරන්න ගිය ගමන් අපි ඉතින් සා හිතවිල්ලකට නෑ අපිව කෙලසන්න පුළුවන් ගතියක් අපි ඒක යෝජනා ඉස්තර කරේ නැත්තම්. සා හොඳට බලන්න ආනාපානේ වුණත් කරන ආස්වාද ප්‍රසවාස තියෙනවා, කෙරෙන ආස්වාද ප්‍රසවාස තියෙනවා. ඉතින් කරන ආස්වාස ප්‍රසආස භාවනාවක් නෙවෙයි ඒක වණ කර ගැනීමක්. මෙතන තියෙන්නේ කෙරෙන ආස්වාස ප්‍රසආස. ඒ කෙරෙන ආස්වාස ප්‍රසආස විශේෂයි මෙනෙහි කිරීම කියලා එකක් කරනවා. ආස්වාස ප්‍රසආසයේ මූණට මූණ දාගෙන තියාගෙන ඒකත් එක හිතවිල්ල. ඒ විතක්ක චෛතසිකය හිතවිල්ල. නමුත් ඒක අපි පාවිච්චි කරන අනිත්‍යව පිටුව කළා හරියට ආනපානට හිත දාන්න. ටික වෙලා ගියාට පස්සේ ආනපාන නිකන් මූණට මූණ දාලා හිටියානම් මෙනෙහි කිරීමකින් තොරව ඒ කරන්න ගියාම ඒ විතක්ක චෛතසිකය අපි මෙහෙවලා වැඩකට යෙදුවේ නැහැ කියලා නිකන් ඉන්න. එයා ඊට පස්සේ බල් මේ කැලේ ලන්දේ දුවන්න ගන්නවා. ඒ ලන්දවල දුවනවා. මොකද මේ අපුරුදු කරලා තියෙන අපි දිගටම විතර්කනේ නේ හිතේ. දැන් ඒ නිසා අරමුණට හිත ගියාට පස්සේ එයා අහල පාර තිනව ඇදලා දාගෙන එනවා. ඒ ඇදගෙන ආවත් ඒ වේදනා වශයෙන් ඇදගෙන ඉන්නවා, සංඥා වශයෙන් ඇදගෙන ඉන්නවා, සංස්කාර වශයෙන් ඇදගෙන ඉන්නවා. ඒ පුද්ගල චරිත තුනක්. ඒ ඇදගෙන ආවට Taman ඒවා යෝජනා ඉදිරි කරේ නැත්නම් ඒවට පැහැවන්න බෑ. දිනු වෙන්න බෑ. ඒ නිසා මේවා ඉස්සරහට නැති වෙන්න ඕනේද? මේවා මම කරලා තියෙනද හරිද වැරදිද කියලා බලන්නේ Tamange ගෑනිට හම්බෙච්ච දරුවනේ අල්ලපු ගෙදර ගෑවිච්ච දරුවට උපැන දහත් කියලා ලියන්න හදලා තියෙන්නේ. එතකොට වැඩි ටිකක් අචල්. ගෙදර ගෑරි කිව්වොත් අචල්. මොකද මේ අල්ලපු ගෙදර මාස ළමයි කම්බතන් තමයි කියලා උපැන දහත් කියලා සංකල්ප. එහෙම කියනකොට නම් තේරෙන්නේ තමන්ගේ ගෑණිට උනත් තමන් නොවේ ළමයි හම්බෙන්න පුළුවන්. ඒ මේකක් තියෙන දන්නවනේ. ඒ නිසා RNA DNA පරීක්ෂණයක් කරලා බලන්න දැකනම්. මේකලා තික්කසාද කරලා දාන්න පුළුවන්. වෙන ගෑණියක් ගන්න පුළුවන්. අපි වෙලා තියෙන්නේ මේ ආලා ආලා දින ඔක්කොම දරුවන්ට උපැන්න සාතියට අසං කරනවා. ඕක කියනකොට නම් ඔක්කොටම හොඳට තේරෙනවා. ඉබේන හිතවිලිද එහෙම නැත්නම් හිතර ගන්න හිතවිලි ගම බොහෝ තේරෙන්නේ අප මේ දවල්ටපත් කාලේ නිින්ද යන වෙලාව කියනවා අරව දෙකක් කියපු ගම මොකොත් නැහැ පට්ට ගන්නකොට තේරෙනවා ඒ නිසා මේ හිතවිලි තියෙනවා inner thoughts background thoughts කියලා જાතියක් වැඩි යන ගමන් කොච්චරද ඒව ගණන් ගත්තොත් අපි ඒවා වගලා ගත්තා වෙනවා උඩක් වේ දාගත්තා වෙනවා අහ කියන්නේ නැහැ මේක තමයි පෘතජ්ජනය කියන්නේ පුතඥය කියලා කියන්නේ අල්ලපු ගෙදර ප්‍රශ්නයි ඊයේ ප්‍රශ්නයි හෙට ප්‍රශ්නයි වෙන ලෝකෙ තිබුණා සේරම ඔළුවේ දාගෙන අපිට කිසිම අදාළ නැහැ අපි අපිට අපි යතින් බලනකොට නිකම්ම නිකන් නරබනෝ ඔක්කොම ඔළුවේ දාන තැවෙන ඒකලේ මැදට පාර යන මිනිස්සු කතා කරන පොඩ්ඩක් ඉන්නකෝ බලන්නකෝ වෙලා තියෙන වැඩි මොකද තමසෙට බලන්නේ නැහැ බඩගිනි ප්‍රශ්නයක් නෙමෙයි අල්ලපු ගෙදර ප්‍රශ්නයක් තියෙනවා හෙට එන්න ප්‍රශ්නයක් තියෙනවා ඊයේ වෙච්ච ප්‍රශ්නයක් තියෙනවා ඕනම කෙනෙක් ප්‍රශ්නයක් කතා කරලා අහන්න බෑන්ට කොච්චරක් අවිද්‍යාවේද තියෙන්නේ කියලා. විග්‍රහ කරගත්ත දවසේ පේනවා කතා කරොත් අහුණා. කතා කිරීමෙන් කරන්නේ අර හිතේ කැකෑරන දේවල්ට අපි උපැන සාතිකයක් දීලා ඒව යෝජනා ඉදිරි කිරීමක් කරනවා. ඒ නිසා බුදු ජානසේ සඳහන් කරලා තියෙනවා මේ සබ්බලෝකේ අනාබේරත සංඥා කියන එකට. යේ ලෝකේ උපේ උපාදාන උපේජ කරන කරන ඥානන සංසනේ ලං වෙනවා. මේ අහක තියෙන දේවල් වලට කොහෙද තියෙන දේවල් වලට අත දානවා. උපාදාන කියලා කියන්නේ අල්ල ගන්න. උපේදි උපාය උපේ උපේ උපාදාන චේතන. මේක මම ලං කර ගන්න ඕනේ නැත්නම් මේක දුරු කර ගන්න ඕනේ මේක විය යුත්තක් මේ නෙවෙයි කියලා චේතන පායනවා. උපේ උපේ උපාදාන චේතන අබිනිවේෂ. ඇතුළට රිංග ගන්නවා. අනුසය läගල පුතිය ගන්න. මෙන්න මේ කටයුතු සේරගෙන් පුතනස කියලා තියෙනවා. අබිරමණය කරන්න එපයි කියලා අබිරමණය කරන්න එපා කියන එකට සමහර තැන්වල නාබිරමති නාබිවදති නාජ්ජෝසතිට්ඨති කියලා වචන තුනක් පාවිච්චි කරනවා ඒවා අබිරමණය කරන්න තමයි වගේ වචන කතා කරන්න එපා කරපො ගමන් ඒවා ස්ථිර වෙනවා නාබිවදති නාජ්ජෝසතිට්ඨති වලට බැස ගන්න එපා ඒ බැස ගත්ත ගමන් ඒවා කොහේ කොහල බබවක ඉන්නේ එල්ලෙන්න අපි ගිහිල්ලා ඒ මැදිවට ඒ අනේ අඬන්නේ නිකනට හැටන්න වගේ අර හිතවිලි ඒ වෙනකොට පුළුවන් තරම් බලන්න තියෙන්නේ මේකේ ඒ තරම්ම අපිට පටලවා ගන්න හදන්නේ මූල කර්මස්ථාන එහෙම කරන්නේ දැනගත්ත ගමන් අමෝරාවෙන් hali මූල කර්මස්ථාන ටික පවත්නකොට අරක ඉබේම කොක්ක වැද ගන්න බැරි වෙනකොට හැල්ලා යන්න පටන් ගන්නවා. එනිසා මෙව්ව පිළිබඳව ඒ මතුවෙන දේවල් පිළිබඳව අලගිය මුලගිය වෙන්න ඕන දරනට හිතන හැම වෙලාවෙම මූල කර්මස්ථානට අනදර වෙනවා කියලා හිතා ගන්න. මේ මූල කර්මස්ථානයේ පිළිබඳව නොසලකා හැලීමක් නිසා තමයි මේ ආකයන දේවල් වලට උපැන සාතික ලියන්නේ. අප ආකයන දේවල් මම ඒවා ඉස්සරහ නැති කරන්න ඕනද මම ඒවා මිනී කරන්න ඕනද මම කොහොම මං කිරේ හැතරෙන්න ඕනද කියලා කියන්නේ. ඒ ආකයන ඒවා දාගෙන ඉවර වෙලා. ඒ වෙනුවට බුදුරජාණන් සඳහන් කරලා තිනවා ඔබට දැන් කලින් යෝජනා කරපු උදාසීන අරමුණක් තියෙනවා. ඒකට තියෙන නොසලකීම, ඒකට තියෙන නීරසකම, කම්මැලිකම තමයි මේ එළියට යන්නේ. ඒක තේරුම් ගත්තනම් පේනවා අපි තෘෂ්ණාවට කොච්චර කැමැතිද නැත්නම් රාගයට විරාගයට කොච්චර අකමැතිද කියලා. ඒක නිසා බුදු ජානසියතන් කරතිනවා විරාගෝ සෙට්ටෝ ධම්මාන. ලෝකේ තියෙන සියලු ධර්මවල වටිනාම දේ තමයි විරාගය. නිසා විරාගය ඇති කරන අරමුණ තියෙද්දි රාගත කරන අරමුණ මතු කිරීම කාටවත් වළක්වන්න බෑ. ඒක මටයි චිත් නෑ, බුදුහාමුදුරටයි චිත් නෑ, මාරයටයි චිත් නෑ. නැත්නම් මේ මතුවෙන අරමුණත් එක්ක අත්වල බඳ ගන්න එක නම් වළක්වන්න පුළුවන්. ඒ සඳහා ක්‍රම දෙකක් තියෙනවා. මේකේ ආදීනව දකින්න ඕනේ. අර විරාගය ඇති කරන අරමුණේ ආස්වාදය දකින්න ඕනේ. එතකොට විරාග ධර්මයත් එක්ක අපිට ඉන්න පුළුවන්. ඒක කම්මැලි. නීරසයි. හරි ඒකාකාරී. නින්දට වැටෙනවා. නමුත් මේ අවුල නැහැ. මේ සංකරතාවේ නැහැ. ඉතින් අපි අපේ හිත නිතරම බලන්නේ සංකර දේවල් වලට, අවුලට, කතන්දර වලට, ප්‍රවෘත්ති වලට, අලුත් දේවල් වලට. ඒ කියන්නේ අහ කියන්නයි ඔඩොක්කේ දාගන්නවා කියන එක තමයි. නිසා ඒක ඉගෙන ගත්තට පස්සේ ඒ කියන්නේ ඉගෙන ගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. මේ අපි අපි ගත කරන සමාජයේ කොච්චරක් මිනිස්සු Tamanට අදාළ නැති Tamanට තරම් නැති දේවල් ඔලුවට අරගෙන කොච්චර මේ Taman විහිං විනිශ්චයකාරයක් කරගන්න වෙන්න හදනවා. විනිශ්චයකාරයක් වෙන්න හදලා ඉතින් විනිශ්චය දී ගන්න බෑ Tamanට අයිති විශේෂ නෙවෙයි දැන්. හරියට විදවනවා. කවුරු රැළ විනිශ්චයකාර পদවිය දුන්නත් අහන්න ඕනේ. තමුසේ කවුද මට විනිශ්චයකාර পদවිය දෙන්නේ? කවුරුවත් දෙන්නේ නැහැ දෙන්නේ කුට්ටිය කඩා ගන්න තමයි. කියන්නේ මම දන්නේ නැහැ. ওই ශේෂ්ඨි මම දන්නේ නැහැ. මගේ ශේෂ්ඨි මූල කර්මස්ථානේ සබුදේනසේ සඳහන් කර දෙන තමයි පුළුවන් තරම් ගෝචර භූමිය හැසිරෙන්න. ගෝචර භූමියෙන් පිට ගිය ගමන් ඉතින් ඩඩයක්කාරෙන්ට අහු වෙනවා. අහුනාට පස්සේ අනුකම්පාව බලාපොරොත්තු වෙන්න එපා. ඉතින් අපි භාවනා නොකරන නම් ඔය ගැන චිත්‍රය අපිට පේන්නෙත් නැහැ. කොටේන මාර්ගය දන්නෙත් නැහැ. බුදුහාමර දෙන පණිවිඩය දන්නෙත් නැහැ. ඒකෝට අපිට බුදු සරණක් නැහැ. දැන් මෙතන ලාවට තේරෙනවා. අපි සිටිය යුතු තැන මෙතනයි. මෙතෙන් ගිහිල්ලා තියෙනවා. ඒකට දැන් දඬුවම් ලැබිලා තියෙනවා. නමුත් ඊගාදාශ කරනකොට ඒ දඬුවම බලපෑමක් එන්නේ නැහැ. අලුත් අවස්ථාවක් අපට ලැබෙනවා. ආයශරයක් අපි ඥානෙ ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලැබෙනවා. ඉෂ්ටිහානියක් වෙලා නැහැ. නීරස වුණත් අර මූල කර්මස්ථානේ හිතපවත් ගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට පාරේ හැල හැප්පිලි නැහැ. අතුරු අන්තරා නැහැ. පිටිවිලි විතරක් නෙවෙයි වේදනාව නිසස් වෙනවා, සද්ද නිසස් වෙනවා. එතකොට තමන්ගේ මූල කර්මස්ථානයේ සරණ ගිහිලා නැත්නම් ඒකට අනදර නොකර ඒකේ රඳාපවතින දන්නවනම් ඒ යෝගාවචරයට ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියන පදේ හොඳට තේනවා. සති ධර්මයේ අරසා කරනවා නම් මේ වගේ තමයි ඉබේම අරසාව ලැබෙනවා. සත්‍ය ධර්මය ආරසා කරන්නේ නැතුව මේ හිතවිලි ගැන හෝ ඉස්සරහට තියෙන දේවල් ගැන හිත ගිය ගමන් සත්‍ය අමතක කිරීමේ ශාපේ නිසා අපේ හිතට කෙලෙස් රැස් වෙන්න පටන් ගන්නවා කර්ම රැස් වෙන්න පටන් ගන්නවා අපි නොදන්න. ඒකට අපි අනදරේ අනතුරකටපත් වෙන නිසා සත්‍ය ධර්මය ආරසා කරන්න ඒතර සත්‍ය ධර්මයේ විශ්ින් අපේ චිත්ත ප්‍රවෘත්තිය අනිවාර්යයෙන්ම ආරසා කළ දෙනවා. ගරුතර ස්වාමින් වහන්සේ මම පර්යංග භාවනාව පටන් ගන්න මොහොතේ පටන්ම මගේ සිතට එක් එක් ස්ථාන චිත්‍රමෙන් පෙනෙන්නට පටන් ගනී. එම ස්ථාන ඉක්මනින් මාරු වෙමින් පෙනේ. මම අවුරුද්දක පමණ කාලයක් භාවනා කිරීමට උත්සාහ කරමි. එමෙන්ම කොතරම් උත්සාහ කළත් නහයට හුස්ම නොදැනේ. මේ දෙකම සිදුවන්නේ මගේ සතිය නැතිකම නිසාද? සමහර වෙලාවට හුස්ම යන්තමින් දරුණත් රූප පෙනීම ඒ ආකාරයෙන්ම වෙනම සිදුවේ. ඔබ වහන්සේට දරුවන් සරණයි. මේ කෙනාගේ සක්මන් භාවනාවේදී මේ මේ දෙක හතර සමතුලිතතාවය කොහොම සිද්ධ වෙන්නේ කිව්වොත් මම හිතනවා උත්තරේ තියෙනවා කියලා. යමචිද මේ සක්මන් කරනකොට කොහොමද අත්දකින්නේ කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. සක්මන් කරනකොට ඒක ඒකතිය ටිකක් අඩුයි. නමුත් ඒත් හැම වෙලේම එක එක තැන් නිකන් චිත්‍ර වගේ දැන් මෙතන පෙවුනොත් තව ඊළඟට තව වෙන කොහෙද තැනක් පේනවා. ඒ විදිහට නිකන් බෑග්ග්‍රවුන්ඩ් එකේ මාරු වෙමින් තනින් තනට ඒක يعني හිතලා දෙන දෙයක් නෙමෙයි. නමුත් එහෙම මාරු වෙනවා. සක්මන් භාවනාවේදී ටිකක් අඩුයි. නමුත් පරයන්ක භාවනාවට ඉඳගත්ත ගමන්ම ඒ විදිහට මේ පෙනෙන්න පටන් ගන්නවා චිත්‍රාගේ. ඒතර සක්මන් බහනදී අපි හිතමු Tamanට අදාළ නැති බව දැනෙද්දී චිත්‍රයක් පේනවා. ඒතර Taman දැන් කල යුත්තේ මොකද්ද කියලා හිතම දන්නවද නැත්නම් කවුරුහරි කියලා දෙන්න ඕනද? මට තේරුණේ නැහැ. ලක්මනේ ඉන්නකොට තැනක් පේනවා. අදාළ නැත්නම් පේනවා. ඒතර තමයි මොකක්ද ඊගාවට කළ යුත්තේ මං මා විසින් මම මානසිකාරය තැබිය යුත්තේ කොහෙද කියන එක Tamanටම වැටහෙනවද? මොකක් කියලා දෙයිත අනේ මානසිකාර්ය කොතෙන්ද දාන්නේ අපෝ يعني හිත අපෝ සක්මනට ගන්න මම උත්සාහ කරනවා ඒ ප්‍රයත්නයේ සක්මන් පරියන්ක සක්මන් භාවනාවේදී Tamanට එnde end end හුරු පහසු දෙයක් පාටපත් වෙනවා ඒ වගේ පිට නන්නත්තාරීත රූප පෙන්ුණාට නැවතී නන්නත්තා රූපේ ඉඳලා පයට හිත ගන්න එක සක්මන්ට හිත ගන්න එක පිළිබඳව හුරුකම ඒකට විවෘත වෙන ගතිය එන්නේ එන්නේ වැඩි වෙනවද නැත්නම් ඒකෙදි තමයි පරාජිත ගතියක්ද පෙන්වන්නේ නෑ වැඩි වෙනවා නමුත් يعني ඒක සක්මනේදී ඒක වැඩි කියලා දැනෙනවා කොහොමද කියන්නේ ඊට වැඩි අද වැඩි කියන මොන සාක්ෂිය දක්ලාද කියන්නේ වැඩි කියලා කියන්නේ අර මේ කකුල් දෙකට තියෙන ඒ අර ඒ ඇවිදින එකට තියෙන හිත වැඩිකමක් දැනෙනවා. කියන්නේ වැඩි වෙලාවක් ඒකට يعني වෙලාව වැඩිකමක් දැනෙනවා වම දකුණේ ඉන්නවා. එතකොට දැන් ඒ ගතිය වැඩි වෙන්න නම් තවත් ඔක වැඩි කරන්න නම් ඒ කියන්නේ රූප පේනවා ඒත් තමයි වම දකුණට පුළු පුළුවන් වෙලාවෙ ගන්නවා. වෙලාව වැඩි වීමට අමතරව තව එක උපමානයක් කියන්න පුළුවන් මම මේ ප්‍රශ්නෙට මේ කතා කරන්නේ වෙන වෙන චිත්‍රයක් මම මේ මවන්නේ. ඒ දැනෙන වෙලාවේදී වම දකුණේ විස්තර මෙන්නට වැඩිය බැලුවොත් සටහන් සහ ආකාර ඒ හිත ව්‍යවෘත කිරීම නිසා පිට යන ගතිය අඩු වෙනවා. ඒ නිසා නැගත නැවත ආවට පස්සේ හොඳට මතක තියාගන්න මේ අල්ලපනල්ලේ රූප පෙන්නද්දී තමයි මම මේ වමට සකුණ්ඩ ගත්තේ. නිකන් කියන්න එපා. ඒතකොට වමේ මම විලුඹද ඉසලා වදින්නේ. මුළුපතුලම වදිනවාද? ඇඟිලි වලටද යන්නේ? වම් පැය පය බර ගැනීම දකුණු පැය බර ගැනීමට සමාද නැද්ද කියලා ඒකේ සටහන් සහ ආකාර පිළිබඳව ගැනීම වැඩි වේලාවක් අරමුණේ හිත තියෙනකොට යෝගාවචරය විසින් මෙහෙවන්න ඕනේ හිත පිට යෑම නැත කරන්න. 1 ඒක මේ මේකට පරියන්කේ වැඩේට මේ සක්මණේන උපදේශ කරනවා. දෙක සක්මණේ ඉන්නකොට මගේ හිත දැන් තියෙන්න ඕනේ කාය පස්සද්ධියේ මේ পায় පොළවේ ගැටෙන තැනයි. නමුත් චිත්ත රූපෙකයි හිත තියෙන්නේ. ඒතකොට චිත්ත රූපෙකට හිත තියෙන වෙලාවේ මම දැන් තියෙන්නේ චිත්ත රූපෙක. මම දැන් ආයේ পায়ට යන්න ඕන කියන එක හිතලා ගන්න හිතවිල්ලක්ද ඉබේ එන එකක්ද? ඒක හිතලා ගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ගොඩක් ලාට මට ඒක කියන්නේ දැන් එතකොට ඒකත් එක්කම අර මේකට කකුල් කකුල් දෙකට තියෙන ඒ කන්සන්ට්‍රේෂන් එක නැතුව යනවා. එතකොට මතක් වෙනවා. එතකොට අන්නයි මතක් වෙනවයි කියන වචනය හිතලා කරන එකක්ද ඉබේ සිද්ධ වෙන එකක්ද? ඒකම හිතලා හිතලා something wrong somewhere කියන එක හිතන්න බෑ කියලායි පොතේ තියෙන්නේ. ඊගෙන හුතුට කල්පනාවෙන් බලන්න සක්මනේදී අල්ලන්න දැන් මම ඉන්න ඕනේ පයේ කාය ප්‍රසාදේ ඉන්න ඕනේ. ඒ හිත මොනවා හරි දෙල්ලමක් දාලා සක්මනේ පරියන්කේදී නම් ආනපනේ පේන්නේ නැති අපිට කතාව ගොතන්න බෑනේ දැන්. මෙතන කතාව ගොතන්න පුළුවන්. හිත පිට ගියා. පිට ගියාට පස්සේ පිට ගිය බව දැනගන්න හිත පිට ගියාට පස්සේ පිට ගිය බව දැනගන්නවා කියන එක හිතලා කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක තමයි ලැබිච්ච අතවාසියක් something wrong සම්බය. තේරෙනවා දැන් නూరు තැනක ඉන්නේ කියලා. අන්න ඒ හිතවිල්ල හොඳට බලන්න මම හිතලා ගන්න එකක්ද හිතෙන එකක්ද කියලා. ඊගාට මම තව ප්‍රශ්නයක් අහනවා තමයි බර වැඩි බර වැඩි ඇති. අමාරු නම් මට කියන්න. හිතලා ගත්තොත්ද හොඳ හිතිලා ඉබේ આવොත්ද හොඳ? හිතිලා ගත්තොත්. හිත ඉබේම හිතිලා આવොත්. ඉබේම හිතිලා આવොත් හොඳයි. ඒ නිසා දැනට එහෙම වෙද්දී හිතලා ගත්තයි කියලා වැරදි චෝදනාවක් දාලක් තියෙනවා මෙතන. ඒකත් වෙරිෆයි කරන්න. පිට ගියාට පස්සේ පිට ගිය මත් වෙච්ච බව මත් උනා කියන්නේ බොන මිනිහට උපදෙස් දෙනකොට බොණ්ඩ ඉස්සලා උපදෙස් දෙන්න කියනවා. ඊට පස්සේ කියලා වැඩක් නැහැ ගාලල්ල. ඒක බොහොම ප්‍රසිද්ධ කාරණාවක්. හිත පිට ගියාට පස්සේ ඌට උපදෙස් දෙන්න බෑ. ඌ ඌ නන්නත්තරයි. හිත ගියාට පස්සේ නැවත එන්න ඕන කියන බයලජ්ජාව පහළලා තියෙන එක හොඳට මතක තියාගන්න පෙර කරපු භාවනාවේ අත්දැකීමෙන් ආපු එකක්. ඒක හිතලා ගන්න බෑ. හිතලා ගන්න බැරි වෙන්න තමයි එයා පිට පණින්නේ. ඒ නිසා හිතලා ගන්න එකක්ද හිතලා ගන්න එකක්ද කියලා බලලා ඊට පස්සේ එයා නැවත পায়ට එනකොට ආපහු পায়ේ හිත තියෙනකොට කලබලයක් නැතුව අර සක්මන බලන්න එයා කැමති වෙනවද? එහෙම නැත්නම් ආධුනිකයෙක් අය කවදාවත් භාවනා කරපු නැති කෙනෙක් වගේ සක්මනට යන්න කෝල වෙනවා, කෝඩ වෙන, කෝඩු වෙන ගතියක් තියෙනවා. එහෙම නෑ අර භාවනා ඒකට තියෙන කැමැත්ත තියෙනවා. මෙන්න මේ කාරණා ටික අරගෙන දැන් අපි පරියන්කට යනවා. පරියන්කිට ගිහිල්ලා කවදාකවත් ආනපන හොයන්න එපා. ඉඳගෙන ඉන්න ඉරියව්ව බලන්න. මේක අමතක කරලා තියෙන එකයි ඔය ප්‍රශ්න කොට ගහගෙන තියෙන්නේ. ඉඳගෙන ඉන්න ඉරියව් බලන්න. මම කියනවා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. දැන් ඔබ දන්නේ කොහොමද හිටගෙන නෙවෙයි කියලා. දැන් ඔබ දන්නේ කොහොමද සක්මන් කරනව නෙවෙයි කියලා. දැන් ඔබ දන්නේ කොහොමද නිදාගන්න නෙවෙයි කිව්වොත් එයා උත්තර දෙයි. මම මේ ඉඳගෙන ඉන්නකොට මම ඉඳගෙන ඉන්නවා කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? එච්චරයි භාවනාව. ඒතර තමයි තේරෙන්නේ කොහේ යටිපහටිය පොළවේ වැදිලා තියෙන හැටි. එහෙම නැත්නම් මැරිලා නැති බව තේරෙයි. මොන හරි ක්‍රමයකට නිින්ද කියලා නැති බව තේරෙයි. ක්ලාන්ත වෙලා මේ විමුර්ජා වෙලා නැති බව තේරෙයි. ඒකට අපි දන්නවා මේ මේ චිත්තක්ෂණය මේකට කියන්නේ අපදානේන සම්පායති. චරිතයෙන් උපේලා කියන්න පුළුවන්. මේ චිත්තක්ෂණේ මම හීනෙක නෙවෙයි මේ ඉන්නේ ඉඳගෙන හිටගෙනත් නෙවෙයි නිදාගෙනත් නෙවෙයි පුදියාගෙනත් නෙවෙයි කියලා ඒ සම්පායනය කරන ගතිය චරිතයෙන් සම්පාදනය කරන ගතිය ප්‍රත්‍යක්ෂයක් නෙවෙයි භූතතක් භූත ලක්ෂණයක් නෙවෙයි එච්චරයි අරමුණට ගන්න. ඒතකොට රූප පේනවා කියලා හිතමු. දැන් රූපයක් පේන බව දැනගත්තා නෑ එන්න තැන දන්නවනේ දැන්. දැන් ආනාපාන බල්ල පේනොත් නැත්තම් එන්න ඕන තැන දන්නේ නෑනේ. ඔරියන්ටේෂන් නෑනේ. ඒක යෝගාචරසි කරන් තියෙන මොඩකමක්. මොකද ඔරියන්ටේෂන් එක දෙන්න ඕනේ ප්‍රසිද්ධ දෙයකට. හොයාගන්න බැරි අහසේ තියෙන දෙයකට දීලා බෑ. ඒක දෙන්න ඕනේ පරියංගයට. ආනපන පේනවනම් දෙන්න. පේන්නේ නැත්නම් පරියංගය ගන්නවා. උදාහරණයක් වශයෙන් කියනවනම් සර්වයන් ලෙවලින් කරනකොට ඒ කියන්නේ මිනුම් මට්ටම් කරනකොට මේ වගේ එනලා කණ්ණාඩිය තැම්පත් කරන්න එපා ඒ භූමියේ කියන මේ තියුඩ ලයිට් එක මිනිඳුරු කණ්ණාඩිය එයා තැම්පත් කරනකොට හරියටම පොයින්ට් එක ගන්න හෙල්ලෙන්නේ නැති පොයින්ට් එක ගහක් කපුව කට් එක ගලක එහෙම නැත්නම් ගොඩ නැගිල්ලක කොනක වගේ හරි බෙන්ච්මාක් එක කියලා කියන එකට බෙන්ච්මාක් එක ගන්නේ වැලි ගොඩක තියන්නේ වතුරක තියන්නේ මොකද හෙට එනකොට ගන්න බෑනේ තේරෙනවද ඒ පොයින්ට් එක හෙට හෙට දැන් අද බැරි වුණා අද රෑ වුණා ගෙදර ගියා ආයෙත් දවසේ කන්නාඩි ගෙනලා අර බෙන්ච්මාක් එකම උඩ ලෙවල් කරගත්තොත් ඊයේ බෙයාරින් වලට අද බෙයාරින් රීන්ෆෝස් කරන්න පුළුවන් වෙන දැනක තිබ්බොත් වෙන මේකක් නෑනේ. ඒ බුදුරජාණන්ති කරන බෙන්ච්මාක් එක මාරු කරන්න එපා. බෙන්ච්මාක් එකට ගන්න ඉරියව්ව. ඒක ඇතුලේ තමයි ආනාපාන තියෙන්නේ. ඒක නැත්තම් ප්‍රශ්නයක් නෑ. ඉරියව්ව තියෙනවනේ දැන්. නැත්තම් මම මොකේද පිට ගියේ හිත ආපහු ගෙනත් යන්නේ කියන එක දන්නේ නැතිගෙන අසරණයි අනාතයි. හිත අසරණනාත කරන්නේ නැතුව එයාට අරමුණ පෙන්ලා දීලා තියෙනවා. නිමිත්ත පෙන්ලා දීලා තියෙනවා. බෙන්ච්මාක් එක පෙන්ලා දීලා තියෙනවා. රෙෆරන්ස් පොයින්ට් එක පෙන්ලා තියෙනවා. ඉතින් එතකොට පිට ගියේක ඇවිල්ලා දැන් හරක ගාල කඩන ගියත් කියලා බඳින්න කනුව තියෙනවනේ. ඉතින් මේ හුඟව දෙනකොට මේ මූල කර්මස්ථානයේ තියෙන මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ගන්න කෙනෙක් ඇහෙන්නේ නැහැ. අනපනෙ පේන්නේ කියලා එන අදි අදිචෝදනා පත්‍ර ඉදිරිපත් කරනවා අභියාචන මේ උසාවියට ගිහිලා ඉස්ලාම කියන්නේ ඉඳගෙන ඉන්න එක බලන්න කියනවා. එතකොට අර සක්මණේජි වගේ පිටිගිය බව දැනගත්ත ගමන් ආ දැන් යන්න ඕනේ ගෙදර දන්නවනේ දැන්. මෙතෙන් එන්න ඕනේ කියලා. මෙන්න මේ ටික අරගෙන ගියාම භාවනා කියන්නේ හුදු විනෝදාංශයක් විතරයි. ඔය නොපෙන්න හුස්මකට සාපේක්ෂ කරන්න ගියාම අනවශ්‍ය අවුලක් ඇති කරගන්න. පුළුවන් නම් හොඳයි. ඒක හොඳට මතක තියාගන්න අර මේ ටාගට් බෝඩ් එකේ මුළු බෝඩ් එක වගේ තමයි කය. බුල්සයි එක වගේ තමයි ආනපානයි. මුළු බුල්සයි එකට තියන්න බෑ නම් බෝඩ් එකට හරි වෙඩි තියන්නකෝ. පහු වෙනවනේ පහු වෙන පුරුදු කළ පුරුදු කළ එක තිතර තියාගන්න පුළුවන්. ඒ නිසා මේ මේකට හිතට හිත පිට යෑම හෝ රූප පෙනීම නෙවෙයි මෙතන ප්‍රශ්න තියෙන්නේ. රූප ගිය බව දැනගත්තට පස්සේ ගිනලා නතර කරන්න ඕන තැනදී පිළිබඳ යෝගාචර සැකයක් තියෙනවා. පරියංකේ සැකයක් නැහැ සක්මනේ. ඒ නිසා සක්මන සාර්ථකයි. දැන් අපි සක්මනේ ආදර්ශය එහෙම පරියංකයට ගන්නවා පරියංකයට මූල කර්මස්ථානයේ වශයෙන් දෙන්නේ නොපෙනෙන ආඩපානේ නෙවෙයි ඒක පේනවනේ පිරින්චයි කය වශයෙන් ගන්නවා එහෙම කිව්වහම මේ ප්‍රශ්නට උත්තර හම්බුනා කියලා හිතනවා. ඒ. මම දැන් කියුම් බයන දැන් වැටහිච්ච දේ අනික කාටත් තේරෙන විදිහට වැරණ වැරදුනොත් ගන්නවා. අනික කිව්වේ මේ ආනපානේද මේ හිත යොදා නැතුව ඉඳ කියන පරයක් භාවනාවට ඉඳගත්තාම ඒක ඉඳගෙන ඉන්නවා කියන එකේ අර ඒ ප්‍රෙෂර් පොයින්ට්ස් වලින් ඒ වගේ මේවා කරගෙන ඒකට කන්සන්ට්‍රේට් කරලා ඉඳලා එතකොට හිත පිට ගියොත් ආපහු ඒ කියන්නේ ඉඳගෙන ඉන්න ඒ ඉරියව්වට හිත යොමු කරන්න. හොඳයි. අපි එන ඊගා ප්‍රශ්න. එක්කිනව දෙන්නකොට ගහනකොට අනික් අයට තේරෙනවා. උඟ දෙනකොට වෙලා තියෙන්නේ අර පටන් ගන්න තැන තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් මූලික උපදේශ අහන්නේ කොහෙන් ගෙදරින් ගේනවා එකක් මම ආනාපානට යන්න ඕනේ කියලා අපිට අදාළ නැති එකක්. ඊට පස්සේ ටිකටම මනෝ විකාරයක් ගත කරා. අපි ලිඛිත ප්‍රශ්න ඉවර කළා එමේ. තේරුවන් සරණයි ස්වාමින් වහන්සේ පරයංග භාවනාවට වාඩි වී සිටින ඉරියව්ව මෙනෙහි කරන විටම සිත දැඩි වේගයකින් ඉහළ එසවෙන බවක් හැඟේ. එය අහසේ පාවෙන වලාකුළු මෙන් වේගයෙන් ඉහළ වලාකුළු මෙන් වේගයෙන් එහිමේ දිවයයි. ක්‍රමයෙන් ඒ පහව ගොස් පැහැදිලි අහස ලෙස පෙනේ. එවිටම සැඟව සිට පියාඹායන වවුලන් රාශියක් මෙන් සිටිවිලි ගලායි. පැහැදිලිද නැත. අතීතයේ දුටු රූප ලෙසින් පිනිපිනී පෙනී නොපෙනී යයි. එකම කාල ගෝට්ටියක් මෙනි. ඒ චිත්‍රපටයක් මෙනි. නමුත් පැහැදිලි සතියේද හොඳට ඇත. මෙහි සිටින බව හැඟීමක් ඇත. ටික වේලාවකින් සංසුන් වී පාළු පිට්ටනියක සිටින වාසේ පෙනේ. ඉන්නටම එපා වේ. තවත් පිටක එය පහව ගොස් නැවතත් සිතවිලි ගලායේ. නමුත් එය මට අදාළ නොවි ඈතින් ඇති වී නැති වී යයි. මා එය දකි, පැහැදිලිව දකි. කෙමෙන් හිස කිටි කිටියේ තද වී යමක් හිතෙන් නිකුත් වන බවක් හැඟේ. ඉන්පසු ගැඹුරු ස්ථානයකට යන බව දැනේ. බොහෝ කැළඹි ගලාගේ වතුර නිසලව පවතන විට පතුළු පෙනෙනවා මෙන් වටපිටේ සියල්ල දැනේ. මා මෙහි සිටින බව මනසිකාරයේද වැටහි. ක්ෂණයකින් සියල්ල අතුරුදන්ව නැවතත් ඔළුවෙන් යමක් පිටවන බව පිටවන භවයේ වගේ මොකද ලියලා තියෙන අඩුවීමක් කර කෑරලා පිටවන භවයේ පිටවන බව හරි ඈතින් පිටින එලියක් කරා වේගයෙන් පියාඹා යන ලෙස දැනේ ඒද මොහොතින් නොපෙනී යයි ස්වාමින් වහන්සේ මේ අවස්ථාවේදී මා දැඩි සතියකින් ඒ දෙස බලා සිටිමි. දහම් කරුණක් වුණත් මෙනෙහි කළ හැකිය. බුදු පියාණන් වහන්සේද ධර්ම රත්නයේද කල්න මිතුරන්ද নমස්කාර කරමි. මෙය එකවරක් සිදු වූ දෙයක් නොව භාවනාවට වාඩි වෙන හැම අවස්ථාවකදීම කුමන භාවනාවක් භාවනාවක් කළත් සිදුවේ. භාවනාවේදී අත්විඳීමට සිදුවන මේ දෙය ගැටලුවක් ලෙස ඔබ වහන්සේට ඉදිරිපත් නොකරමි. බොහෝ අවස්ථාවල ශුන්්‍යතාවයටද නැවත නැවත පැමිණේ. විටකයේ කුඩා වැලිකට දිලිසෙනවා මෙන් පෙනී නොපෙනී යයි. වෙනත් ලෝවකට පිවිසෙන ගතියක්ද දැනේ. ඒත් මා ප්‍රකෘති සිහියෙන් සිටිමි. මේ සියල්ල මායාකාරී ලොව තුල දකිමි. භාවනාවෙන් ඉවත් වන විට හිතට පුදුමාකාර සිසලසක් දැනේ. දවසේ බොහෝ වේලාවක් මේ සිසිලස අත්විඳිමි. මේක ඇත්තටම ප්‍රශ්නයක් ස්වරූපෙන් නෙවෙයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක ලියලම තියෙනවා. ඉතින් ඒ කෙනාගෙන් මම කැමති දැනගන්න ඒ හිස් තැනක වහුල පියාඹන්න වගේ ඇතින අවුලක්. එහෙම නැත්නම් මොනවත්ක්වත් නැති පාළුව දැන් මේ හිතනත් භාවනා කරන වෙලාවත් භාවනා නොකරන වෙලාවේ තියෙන තත්වයක් මේ ඔක්කොම හිතේ එකයට එකයට තියෙන රූප රාමු ටිකක්ද නැත්නම් ජවනිකා වශයෙන් එකට පස්සේ එකක් කෙන එකක්ද කියලා බැච් සිස්ටම් එකට දෙන්නේ කන්ටිනියස් සිස්ටම් එකට දෙන්නේ කියලා මම දැනගන්න කැමතියි. තම මේ බලන එක නයි අර්ථකථනය කොහොමද කියලා. ඔක්කොම හිතේ තියෙන ඕන එකක් ඕන වෙලාවක බලන්න පුළුවන්ද නැත්නම් එකට පස්සේ එකක් එකට පස්සේ එකක් ජවනිකා වශයෙන් යන එක කියලාද හිතෙන්නේ. ස්වාමීන් වහන්සේ මේක ඇත්තටම ගොඩක් කරගෙන යනකොට පේන්නේ වටින් සිද්ධ වෙන දෙයක් කියලා. ඒ සිද්ධ වෙන දේ ජවනික හිත හොඳටම පිරිසිදු වතුර පේනවාගේ පැතුලක් පේනවා බොර වෙච්ච වතුරක් පේනවා කුරුළු පියාඹනක් පේනවා හිතනක් පේනවා ඔක්කොම ඕන වෙලාවක මේ පසුතල මේ මේ වේදිකාවේ පසු තිබීම් තල හතරක් පසුබිම් රාමු හතරක්. හතරම තියෙන ඕන එකක් ඕන වෙලාවක ගන්න පුළුවන්. එහෙම නැත්නම් අනිවාර්යෙන් එකක් ඉවරලා ඊගාවකට එනවා, ඊගාවකට යනවා, ඊගාවට යනවා, ජවනිකා වශයෙන්ද පේන. මේක ස්වාමීන් වහන්සේ ජවනිකා වශයෙන් පෙනිලා ආයෙක පාටම මේම තද වෙලා මේ නිකන් ඉස්සරහා ගිහිල්ලා වෙන නිකන් රිලීස් වෙනවා වගේ දැනෙනවා. ඒ සේරම જાතිය ඔක්කොම වේදිකාවේ පසුබිම් තල. තල. ඕන එකක් අයින් කරපුවා අනිත් එක එනවා. මේ හතර පහම එකම වේදිකාවේ තියෙනවා. කැමති නම් රජමාලිගාවක වේදිකාව හදතයි. කැමති නම් කැලේ හදන්න පුළුවන්. කැමති නම් ගංගේ උරක් ගන්න පුළුවන්. මේව ඔක්කොම හැම වෙලාවෙම තියෙනවා අපි බලන බැල්ම විතරයි වෙනස් වෙන්නේ. එකම වේදිකාව සිද්ධ වෙනවා පේනවා. නමුත් බලන් ඉන්න මට හැඟෙනවා මේ ඔක්කොම එකවරක් සිද්ධ වෙන බව. මම අහන්නේ මේ ඔක්කොම එකවර සිද්ධ වෙනවා කියන එකට තමන් වැඩි බර නැත්නම් එක ජවනිකාවක් වෙලා ඊගාවකට යනවා. ඊගාව වෙලා ඊගාවට යනවා කියලා ජවනිකාවෙන් ජවනිකාවට යනවා වගේද පේන්නේ. වැඩියෙන් සිද්ධ වෙන ජවනිකා එකක් ඉවර වෙලා එකක් එකකට යනවා. එහෙම සමහර වෙලාවට නිකන් හොයාගන්න බෑ. ඔක්කොම බලවමනයක් ආයේ කැළතිලා යනවා. මේ දෙකෙන් කෝකද වඩා හොඳේ කියලා හිතෙන්නේ නිකමට. එහෙම මොකක්ද එකයි වගේ කියන්නේ. ආ, නේ, එච්චර තමයි. ඉතින් මොකද්ද ප්‍රශ්නේ ලියන්න දෙයක් නැහැ ඉතින්. මේකේ ඕනම එකක් ඕ හොඳ විවේකයේ තියනවා කියලා බලලා විවේකේ තියෙනවා. හොඳටම අවුල තියනවා කියලා අවුලක් තියෙනවා. අවුල ඉවරලා විවේකේනවයි කිව්වොත් ඒකක් තියෙනවා. විවේකේල අවුර කිව්වත් තියෙනවා. මේ එකක්වත් තෝරන්නේ නැතුව. ඇයි විනිශ්චය කරන්නේ? ඊගාට යනකොට තව ජවනිකාවක්, ඊගාට තව ජවනිකාවක්. විනිශ්චය නොකර හිටියොත් ඒ තමයි බකන් නිලානිනවා කියලා කියන්නේ. භාවනා කරනවා කියලා කියන්නේ. උට ඕනේ නැටුමක් නටපන්. මොකද එකක්වත් මං කියෝ විදිහට හිටින්නේ නැහැ. ඉඳපු ගමන් ඔක්කොම එක එක තලයේ පෙන්වනවා එක යට එක යට එක යට පෙන්වනවා. ඒ තලේ මේ අතර දිග ඇරලා පෙන්වනවා එකට පස්සේ එකට පස්සේ එකක් කියලා. මේ අතර මේ අතර පෙන්න එක මොළේ වම් පැත්තෙන් කරන වැඩි. ඔක්කොම එක තලයට පෙන්න එක දකුණු පැත්තෙන් පෙන්නන එක. එක කාඩ් ටික තමයි දෙල්ලම යන්නේ. පොඩි කාඩ්ස් හතරක් පහක් තියෙන්නේ. ඒ හතර පහ අනල ගහනවා එක වෙලාවකට ඒක දකුණු මොළේ ගාලල්ල ඕන එකක් තිබුණා ගාලල්ල. වම් මොළේට ගියාට මේකට පස්සේ මේක එනවා. මේකට පස්සේ මේක. ඉතින් ඌ කනවා කිලෝරක් නෑ මොකාද මොකාද පටලවා ගන්න. මේ දෙක අතර වෙනසක් නෑ කාඩ් කුට්ටු මේ සමස්තය වශයෙන් පෙන්නනවා දකුණු මොලේට හිත යන වෙලාවයි. දකුණු මොලේ ජය ගන්න වෙලාවයි. පම්මලේ ගිහලා රේකී ක්‍රමයට එකට පස්සේ එකක් එකට පස්සේ එකක් එකට පස්සේ එකක් ගිය ගමන් අනා ගන්න. ඒක තමයි අපි ඉස්කෝලේ පොතේ තියෙන එකට පස්සේ එකක්. බුදුජානක කියන්නේ ලෝකෙ එහෙම එකක් නෙවෙයි. මොකක් සමස්තයේ තියෙන ඔබ හිත අවුල් වෙලා නම් ඔබට අවුල වෙන්නේ. මන්ද විවේක වෙච්චලා විවේක තලයේ වෙනවා. ඒ නිසා අවුල පෙන්වන්න කතා කරන්න එපා. ප්‍රශ්නයක් හිතුණට ආවට <clears throat> වර්ණ ගන්න එපා. වර්ණ ගපුවාම ප්‍රශ්නේ බෝ වෙනවා. ගණන් ගන්න තු වෙන්නේ මොකද තා ටිකකින් අර විවේක තැන එනවා. එනිසා එහෙම එහෙම කරන මනසට අන්තිමට විවේකේ විතරයි ඉතුරුනේ මොකද කිසිම ප්‍රශ්නයක් යා වර්ණ ගන්නෑ. කිසිම ප්‍රශ්නයකට රිංග ගන්නෑ. කිසිම ප්‍රශ්නයක් මමේ කියාගන්නේ. එයා දන්නවා ප්‍රශ්නත් එක්කම විවේකේ තියෙනවා. මාගේ විවේකේ තියෙන තැන විතරක් තාත්තගේ බුදුලේ වගේ ආශ්‍රය කරනවා. මේ ටිකට යන්නේ මේ ටිකට ගියොත් IT කියලා කියන්නේ මේ පැත්ත තමයි. IT ටෙක්නොලොජි කියන්නේ information technology අර කුසල මූට ගන්නවා මූට සුල උර ගන්නවා යනවා. මේ ඔක්කොම එක කලවමේ තියෙන්නේ කිව්වට පස්සේ මට මේ කිසිම IT යක් නැහැ. මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. ඉතින් කවදාද හිතන්න අපේ හිත මේ එකට පස්සේ එකට පස්සේ තියනවා කියන පොතේ ඉගෙන ගත්ත ක්‍රමයේ ඉඳලා මේ සියල්ලම ඕනම වෙලාවක භාවනා කරත් නැතත් කාගෙත් තියෙනවා. මෙන්න මේක අවුල බේරලා දෙන එක විතරයි බුදුරජාණන්සේ වාඩි වෙලා ඉඳපන්. තක්මන් කරලා ඉඳපන් කියලා වෙන් කරලා පෙන්නලා කියනවා. ආයෙ කලවම් කරලා කියනවා. දැන් ඔබ හොඳ විතරක් අහුලපන්. හොඳ ගැන විතරක් හිතියොදවා. නරකක් ගැන කතා කරන්න මේවා. ඒකට ඕන නම් මෛත්‍රිය කියලා කියන්නේ. මෛත්‍රිය කියලත් ඒකට කියන්න පුළුවන්. සුභ පරමහම් භික්කවේ මෙත්තා චේතු විමුක්තිය වදාමි. මහණෙනි, උගත පැත්ත විතරක් කතා කරන්නේ. සුභේ පරම කරගෙන යන්න කිසිම ගැටුමක් නැහැ. මේකටම කියනවා විපස්සනාව කියලා. නරකාවත් කතා කරන්නේ හොඳවත් කතා කරන්නේ. මොකද මේ කලවම් කරලා නේ ගහන්නේ. ඉතින් මේක තමයි එක එක සූත්‍ර වල බුදුජානනාංශයෙන් පෙන්වන්නේ අපි දන්නේ රේකී ක්‍රමයනේ. එකට පස්සේ එකක් ක්‍රමයනේ. ඒකෙන් තමයි පටන් අරගන්නේ. බබාලට උගන්වන්නේ එතනින් තමයි. මම අන්තිමට ගිහලා ඔක්කොම කලවම් කරලා දුන්නට පස්සේ ඕකේ ඒ ඒ ඒ කලවමට තමයි මනුස්සකම කියන්නේ. ඒක අපිට උප්පත්තියම හම්බෙච්ච එකක්. මේ භාවනා කරලා අපි යන්නේ කලවම ඕක බාර ගන්න ඕක මට අයිති එකක් නෙවෙයි. ඒක හොඳ පිරිසුදු තැම්පත් වෙච්ච වතුර අඩිය පේනා වගේත් පේනවා. මේ මාවවුල ඒගොල්ලෝ වගේ නලියලා කරපවල අවුල් කරලා දාන ගතියක් තියෙනවා. හැබැයි කොයි එක කොයිලා වේද කියලා කියන්න බෑ. ඒක විස්තර කරනකොට මේ මේ මේ බුද්ධ දත්ත හමුදුරෝ මම තායිලන්ත බුද්ධත් ආනන්දෝ කියනවා මේක හරියට මේ චිත්‍රපට ශාලාවක පෙන්න චිත්‍රපටියක් වගේ. ඒ චිත්‍රපට ශාලාවෙම ශෝකාන්තයක් පෙන්වන්න පුළුවන්. ඉතාලම කනකාටුදායක සියල්ල විනාශ වෙලා යන එක. ඒකෙන් පෙන්වන්න පුළුවන් සුඛාන්තයක් සෙල් සතුටින් හමාරන. තිරේ වෙනස් වෙන්නේ නැහැ. ලෝකාන්තයක් පෙන්වනවා කියලා තිරේ අඬන්නෙත් නැහැ. දුක්ඛාන්තයක් පෙන්වනවා කියලා තිරේ hina වෙන්නෙත් නැහැ. ඉනිකන්දක් පෙන්වනවා කියලා තිරේ පිච්චෙන්නෙත් නැහැ. දියල්ලක් පෙන්වයි කියලා තිරේ පෙඟෙන්නෙත් නැහැ. අයියා අපි මේ පෙන්නන දේ අල්ලගෙන මොකද සතන්තර ගොතන්නේ තිරේ තිරේ කියලා හිතන්නකෝ මේ මම ගන්න ඕනේ දේ. ඒක මොනවා පිළිඹු වුණත් තිරේට මොකුත් වෙන්නේ නැහැ. නැචන් බ්‍රම් කියනවා ඒ මෙක්සිකෝවේ තිරේ හදලා තියෙන කොන්ක්‍රීට් වලිලු. සාමාන්‍ය තිරේ හදන්නේ තිරයක් මේ. මේ තියෙන මෙතන ගැටියෝ මේ පල්ලයට අදින්න බුල මේ දෙන්නේ. උසල ගත්තට පස්සේ ඒකනේ අපි ප්‍රොජෙක්ෂන් එක දාන්නේ. ඒ මොකද මෙක්සිකෝවේ ඉන්නේ කව්බොයිස්ලා. සෝකාන්තයක් ඇවිල්ලා තිරේ ගහ ගන්නව දාලට උතුවක් කරන් වෙඩි තියනවා. ඉරෙද්දක් තිබ්බොත් එහෙම එක පිච්චර ඇවිලු පෙන්වන්න පුළුවන්. ඉතින් කොන්ක්‍රීට් දාලා තියෙන්නේ මොකද උන්ට සත්ත පහක ඉවසන්නේ නැතිලු වැරදි මොනවාරි දැක්කම පිස්තෝලය අරගෙනලු යන්නේ. චිත්‍රපටේ බලනත් වෙඩි තියනවා. ඉතින් අයිතිකාරයන් ඇහුවල මොකද මේ මේ ඒක එළිය වැටෙනකොට කොන්ක්‍රීට් එක පුපුරනවා. ඒ තරම්ම සරයි ඒක. ඒකයි රෙද්දක් දාන උලන් ඇදලා මම කරා. මුළු රෙදි දාලා ඉවර කරන්න බෑ කිව්වා. මුණ්ඩ දන්නේ චිත්‍රපටි බලනවා කියලා. කොල්ලට ඇවිල්ලා දුෂ්ටයා ගොරවනවා දකින්නට මූ දුෂ්ටයාට වෙඩි තියනවා. අනේ චිත්‍රපටි කාර්යයේ සාප්පුවේ තිරේට වදින්නේ. අපිත් ඒ මගුලනේ කරන්නේ. පවුල එනකොට පවුල වල්ලන්ට දැල් දානවා. වතුර දඟලනකොට වතුර නතර කරන්න හදනවා. පිස්සු ඕව එකක්වත් එකටත් වග වෙන්නේ. මොකද තියා බල්ලා බල්ලා බල්ලා හිතන්න කවදා හරි මේක න අබිරමණය කරන්න නැතුව එකට බැහැ ගන්න නැතුව මේක මගේ කියා ගන්න නැතුව හිටියොත් මොකක්වත් වෙන්නේ නැහැ. අපිට බෑ අපි හිතනවා මේකට අපි වග වෙන්න ඕනේ මේ කාට හරි කියන්න ඕනේ නඩුවක් දාන්න ඕනේ යුක්තිය පදිඳ ගන්න ඕනේ කියලා අනුන්ගේ දෙයක් අල්ලගෙන නැහැ. මේ කරන නාටකම දැක්කහම මේකට මෝඩකම, තකතිරකම, මාරිකම, අන්ධකාරකම කියන වෙන මොනවක් කියන්නද? ඔය ලොක්ක භාගෙට ඉනායලා බලන්නේ මොකටද කියලා හිතෙන්නේ. මේ අමන ජනතාව මෝඩ යක්කු Tamanට කිසිම අදාළ නැති දේවල්ට යුතුයකම් පහරින්න යුත්තකම් යුත්තකම් මේ යුක්තිය පසිරලන්න ගිහිල්ලා අපරාධේ පෙට්‍රල් පුච්චනවා අපිට එහෙම බලයක් දීලා නැහැ අපිට විනිශ්චය කරන්න බලයක් දෙයයන් ආසේ දීලත් නැහැ. සබහා ධර්ම දීලත් නැහැ. අපි වීම පණව ගන්නවා. මේ ප්‍රශ්නේ මම විසඳ ගන්න ඕනේ කියලා. පව් කියලා හිතනවා. අපි විසඳුවත් නැතත් හෙටත් ওই ජවනිකාම තමයි ගණන් ගන්න හිටපුවාම එවිලා අපි නටන්න අපි නලවන්නේ නේ අපි කුචි කැවෙන්නේ නැත්තම් ගණ ওই ওই නැටවිල්ල නතර වෙනවා. සිතාතු කුමාරයා කීක ඇතලා ඇතරලා යන්න ඉස්සල දවසේ නාටිකාංගනාවට මොකද උනේ කියලා දන්නවනේ. අහලා තියෙනවද ඒක? නාටිකංගල නටනකොට පිටිය පැත්තට යනවා. දැන් එකම ප්‍රේක්ෂකයා ඉන්නේ ඌත් බුදිනම් කාටද නටන්නේ? උන් ඊට පස්සේ අර සංගීත භාණ්ඩුවට ඇවිල්ලා වැටිලා කක්ක පැත්තත් එළිය දාගෙන පෙර පෙනාගෙන බුදි. ඇහිట్లా බලනකොට දැක්කා ඔන්න නාඩගම. උන්න උඩින් තමයි දුෂ්කර ක්‍රියා කරන්න පැනලා ගියේ. ඒක තමයි ජවනිකාව. ඕනේ දිනුට නටන්න කියන්නේ පොඩ්ඩක් ඇත්ත ඇත්තේ අන්දෙක් වගේ හිටපන් කියලා තියෙනවා. කන් ඇත්තේ බීරෙක් වගේ හොඳ ගායනයක් කරනවා කියලා හිතන්නේ. ඊය වටපිට බලන්න බකන් නිලාන ඈත බලා ඉන්නවා හේතුවද අරුට දන්නේ නැහැ ඌ අහනවා දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ අරුගේ ලය එහෙම කඩලා යනවා ඕනේ රංගනයන් රංගනකොට ඔය සිගරට් එකක් බීලා වටපිට බල බල හිටියොත් රංගන කරුවගේ රංගන හමාරයි බැලුවොත් තමයි රංගනේ යන්නේ මොළයේ තියෙනාට මොඩෙක් වගේ හිටපන් කියලා තියෙනවා කයේ හයිය තියුණාට පිටකොන්ද කපන්න නැති කෙනෙක් හිටපන් කියලා. පැරණ මලමිනියක් වගේ හිටපන් කියලා. ඔයිට වැඩි කියලා දෙන්න ක්‍රමයක් නැහැ නේ. හැබැයි ওই ටික භාවනා නොකර ওই ටික කිව්වනම් එහෙම මට ගල් ගහයි. භාවනා නොකර කිව්වනම් එහෙම ওই දේවල් දැක්කට බලන්න නැතුව හිටපන්. කන්තුමට ඇහෙන්න නැතුව හිටපන් කියලා. ඒක සාපයක් වගේනේ පේන්නේ. දැන් පේනවනේ බුදුහාමුදුරුවෝ කියන්න තියෙන දේ කියලා තියෙනවනේ. ඔබ පේන වෙලාවට එනකොට රූප සංඥා කියනොතෙන්දී ඇස්සත් වෙනොත් අන්ධෙක් වගේ හිටපන්. කන් ඇත්තේ නමුත් බීරෙක් වගේ හිටපං. දැනුම ඇත්තේ නමුත් නොදැනෙන අන්තභාග වෙච්ච හිරවැටිච්ච මිනිසෙක් වගේ හිටපං. ඥානෙ ඇත්තේ නමුත් මෝඩෙක් වගේ හිටපං. පණ ඇත්තේ නමුත් මලමිණියක් වගේ හිටපං. ඉතින් ඒක පේන්නේ නිකන් නෝන්ජල්, පසුබාන නිකන් ඕන කෙනෙකුට නටන්න ඉඩ දීලා නිකන් ඉන්න කෙනෙක් වගේ. ඔක් කෙලස් එකේ සෙල්ලම කෙරුවට පස්සේ කෙලෙස් එහෙම ලැත්තන ලොප් වෙනවා. ඒ කට්ටියට බලන්න කවුරුත් නැත්තම් කුප්පන්න කවුරුත් නැත්තම් කෙලස් වල ගමනක් නැහැ. තේරෙනයි කියලා හිතනවා. කියමු බලන්න තේරිච්ච එක. දක්ෂින හැම සිද්ධියක්ම මගේ නෙමෙයි වගේ දැක. කියන්නේ මගේ මට වුණා කියලා හිතන්නේ නැතෝ ඒ ඕන කෙනෙක් ඕන දෙයක් වෙද්දෙන් කියලා බලන්නේ නැහැ. ඊගාවෙන චිත්තක්ෂණය පිරිසුදුයි කියලා හිතා ගන්න. මේ මොන බලුවමනයක් පෙන්නුවත් මොන ෆෘට් සලාඩ් එක පෙන්නුවත් මොන සලාදේ පෙන්නුවත් උද්ද ෆෘට් සලාඩ් එකක් නැත්නම් හොඳ සලාදයක් කාලේ වමන කිරුවට පස්සේ කොහොමද හිතන්නේ? කණ්ඩ ඉස්සලා සලාදී කොහොමද වමනේ කරාට පස්සේ සලාදී හැඩ වැඩ දාන්න දාන්න වමනේ කැතයි. ෘත්තර දෙකේ කැට ෘත්තර දෙකක්ද ගහපු ෘත්තර දෙකක්ද කෝක හරි වමනේ කිරුවට පස්සේ ආහන්‍ය වගේ තමයි මේ ජවනිකා ඔක්කොම අනල ගැහුවට පස්සේ ඒක දිහා බලපුවාම බලුවමනයක් විතරයි. මුකේ ගණ්ඩ දෙයක් ඇත්තේ නැහැ. ඒක දිහත් බලලා නොදැක්කා වගේ කන්න ඉසල වෘත්තයක් දෙක බැලුවත් නොදැක්කා වගේ කාලා වමන කෙරුවත් වමන කෙරුවප බල්ලැහැම ගියයි කියන්නකෝ. එතකොට කියන්නවත් බෑනේ සමාජයක වෙන්න මේක උනේ කියලා. වමන යන එක නම් කියන්න හරි පුළුවන්. ඔච්චර තමයි තියෙන්නේ. අපිට ওই ටික ඉන්න බැරි එකනේ තියෙන්නේ. අපිට ඕනේ මේක වරණගන්න. අපිට ඕනේ මේ කාට හරි කියන්න. අපි හිතන මේකට උත්තර තියනවා කියලා. උත්තරයක් තියෙනවා. බලන බැල්ම දැක්කට නොදැක්ක වගේ හිටපන්. ඇහුණට නැහැ වුණා වගේ හිටපන්. හැබැයි ඔතෙන්ද භාවනා කරලා පස්සේ මම නැවතත් කියනවා. ඊට ඉස්සෙල්ලා ඒ ඒ බණ හරියන්නේ නැහැ. ඒක කිරුවොත් එහෙම අපිට මේ සමාජයේ ඉන්න බෑ. ඒ නිසා අපි භාවනා කරලා රූප සංඥා දක්වා අඩු කරන්න ඕනේ. රූප සංඥා එනකොට දැනගන්න ඕනේ මේ කාමේ නෙවෙයි කාම සංඥා නෙවෙයි. රූපේ නෙවෙයි රූප සංඥා. ආ දැන් මෙතෙන් ආවට පස්සේ මකන් නිලාන ඉන්න එකයි කියන්නේ. ආයෙත් කියමු බෑ. තේරුම් ගත්තා නම් ඌලව්ව කියවන්න ඕන. නැත්නම් හරියන්නේ. ඒක හා ඒක හරිය ඇති. ඒ කියවන්න ඕනේ. ඒකෝට තමයි අනික් කටේ මොකද මම කිව්වට කවුරුවත් ගණන් ගන්නෑ. මොකද දුවාම ඉන්නවන්ත නම් මොකද පැවිදිලා භාවනා කරන කැලේ ජීවත් වෙන අවුරුත්‍ය අපි එමද අපිට මේ ගෙවල් දොරට අගවෙන අමුදරුවක් කර පස්පව් දත අකුසල් කරමින් ඉන්න අපට ඌව කරන්න බෑ කියලා මයිත් එක්ක ඇත්තේ. නම හරි කැමති ඒකට හැබැයි. එයා දන්න මනුස්සයා කියනකොට මම කියනවා මම නෙවෙයි කිව්වේ. ආහවලා කිව්වේ කියලා අහගන්න. මේක ලියලා දෙනවා මැද එක තැනක ලියලා දෙනවා මම මේ ප්‍රශ්නයක් නෙවෙයි කියන්නේ කියලා මම කැමැති ඒ වුණත් භාවනා කරපු කෙනෙක් මේ ඊගාටෙන මෛත්‍රී බුදුහාමර අඩි 5යි අඟල් 3ද අඟල් 2යිද කියලා මගෙන් අහනවට වැඩිය <laughs> මේ කරන භාවනාවක් ගැන කියනකොට කැමැති ඒ නිසා ආයෙත් කියමු මේ මේ සිද්ධිය යටතේදී කොහොමද අපි චක්කු මාස යතාන්දෝ සෝතවා බදිරෝ යතා කියන ගාතාවට පණ දෙන්නේ කොහොමද? ඒක තව අහලා තියෙනවද? ඇත්තේ අන්දෙක් වගේ හිටපන් කන් ඇත්තේ වීරෙක් වගේ හිටපන් දැනුව ඇත්තේ නොදැනෙන කෙනෙක් වගේ කියන්නේ දැනීම දිවේ නාසයේ කයේ දැනි පුතන නොදන්නා වගේ හිටපන් මොලේ චුරණ මෝඩෙක් වගේ හිටපන් මොකද මේ රටේ ලෝකේ ඉන්න හරියක් ඉන්නේ දුස්සීලියෝ මෝඩයෝ එක් එක් එක්කවත් කියලා ගහපා දෙන්න බෑ ඒ නිසා මෝඩයෝ අනේ මන් දන්නේ අපා අර අර බෝඩ් එකක් තියෙන අන්න එතෙන් ගිලා ගන්නව කියලා වමට සිග්නල් දාලා දකුණ කැපුවා ගියා කියමු බෑනේ කියමු බෑ මම කරන්නේ කියලා කියලා කියමු බෑ කොහොමද තේරුනේ කියලා. ස්වාමීන් වහන්සේ කිව්වේ න හැම සිතුවිල්ලමයි අර කලව මේන ඔක්කොම වාමන විදියට බලලා ඒක අයින් කරන්න කියන එක තමයි මට පැහැදිලි වුනේ. මගේ නෙමෙයි ඒක ඔය වෙන ඔය වෙන වෙන්න අරින් දෙයක් කියලා. ඒක හොඳයි. ඒක මම තවත් වචනයක් කියනවා. ඊගා ප්‍රශ්නයක් ඉස්සලා මේකට කියනවා හිත කරදර නොගෙන සිටීම. ඔය මොනම ආවත් හිත කරදර ගන්න එපා. Main thing is not to worry. ආදරේ ස්වාමීන් වහන්සේ ඊ රාත්‍රී ධර්මදේශනයේ සඳහන් කළ රූප සංඥා අපගේ භවනා අධ්‍යක්ීම් සමග සසඳන අයුරු කරුණාවෙන් පැහැදිලි කරන්න. දැන් ඒක තමයි සංසද දුන්නේ දැන්. ඒ ප්‍රශ්නේ දීපේකන කවුද? ආ නෑ බෑ තේරුණා කියවට දෙන්නේ නෑ. මයික් එක දෙන්න ප්‍රශ්න ඇහුවා ගහන්න ඕනේ. පළවෙනි දවසේ දෙවෙනි දවසේ මම ගහන්නේ නෑ. දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ ගහන මොන රත් වෙන්න. ඒ ඒක එහෙම වෙන එක හොඳයි. දැන් Tamange Tamange භාවනාවේදී පරණ ප්‍රසකාශයේ තියෙන වවුලන් පිළිමද වචනේ පාවිච්චි කරන තහනම්. වතුර තහනම් කරන තහනම්. tempat තුනා කියලා තහනම් කියන තහනම්. කලවම කියන වචනේ පාවිච්චි කරන තහනම්. තමන්ගේ අත්දැකීමෙන් කියමු බලන්න. මොකද්ද රූප සංඥා කියලා අවබෝධ කරගත්තේ කියලා? රූප සංඥා හැටියට මම තේරුම් ගත්තේ දැන් අහගෙන හිටිය මම තේරුම් ගත්ත විදිහට නම් ආනාපානය සංසිඳුණට පස්සේ හිත විවේක වුණාම ඒ එන එන අරමුණු ඒ කියන්නේ එක එක අවස්ථා අපිට ශබ්ද හරි සිතුවිලි හරි ඒ අපිට මේ පේන දේවල් රූප සංඥා හැටියට මම තේරුම් ගත්තේ. හොඳයි ඒකෙන් තමයි අත්දකපු අත්දකලා තියෙන්නේ මොනවද? ඒ රූප සංඥා කියන අපි මූලධර්මයේ වශයෙන් වර්ණ ගැනීම හරි. තමන්ගේ භාවනාවේදී සක්මණේදී හෝ පරියන්කේදී මේ වගේ මොනවද නිදර්ශනයක් වශයෙන් අත්දකලා තියෙන දෙයක් සභාවට ඉදිරිපත් කරන්න තියෙන්නේ කොහොමද? ආශ්වාස ප්‍රාශ්වාසයේ සම්තිඳුණට පස්සේ එන සමහර වෙලාවට මේ පේනවා ඈත තැනිතල හිස් විවේකයේ පේන පේන දර්ශනය වෙනවා ඈත තියෙන තැනිතලාවක් වගේ වෙන්න පුළුවන් සමහර වෙලාවට මුහුදු වෙරළක් වගේ එක එක වෙලා සමහර වෙලාවට තද ආලෝකයක වගේ ඉන්නවා වගේ හිතෙනවා ඒ වගේ එන අවස්ථා සමහර වෙලාවට වතුර වගේ වටේ වලාකුළු තියෙනවා වගේ හිතේ. වතුර පාවිච්චි කරන තරම් මොකද එයා පාවිච්චි කරලා ඉවරයි. තානම් වචනකේ. නිල් පාටට කොපි කරන්න තහනම්. නිල් පාට ආලෝකයක් කියන්න බෑ. ඒ එයාගේ කොපි කරුවොත් ලකුණු කැපෙනවා. Taman දක දක්පු ටික කිව්වනම් ළඟ භාවනා කරාට ඊගාව එක්කන එයා දකින්න දේ මෙයා දකින්නේ නැහැ. සමහර වෙලාවට කාටුන් චිත්‍ර වගේ ඇති වෙලා නැති වෙලා යන වගේ දැකීම් පේන වෙලාවල් තියෙනවා ඒවා මම රූප සංඥා හැටියට හිතුවා එතකොට මේ රූප සංඥා දැකලා යම් වෙලාවක Tamanට රූප සංඥා වලින් හිත කරදර නොගෙන සිටීම තමයි නාභිවදති නාබිනන්දති නාජ්ජෝස තිට්ඨති කියලා කියන්නේ. කරදර නොකර හිටියොත් ඒ ඒ භාවනා පුරුදු වුණාට පස්සේ අනිදාස්සේ අපි රූපේ දකින්න වෙලාවක් එනවා කියලා ආස්වාද ප්‍රසවාසය. ඒකත් මේ හඳුන් කුරුදුමක් වගේ පවතින දෙයක් නෙවෙයි. ඒකත් එතන එතන අපිට පෙන්නලා දෙන්නේ මොනවද සංඥා ටිකකින් තමයි. ඒක නිසා බුදුජානසය සඳහන් කරලා තියෙනවා. යෙහි ආකාරයේ යෙහි ලිංගේ යෙහි නිමිත්තේ යෙහි උද්දේශේහි රූපස්ස අධිවචන සම්පස්සං පඤ්ඤායති. ආනන්ද යම් කිසි දෙයකට මේ කෝපි කියලා අපි වර්ණ කීමක් කරනවා අපි මේකට නිර්වචනයක් කරනවා මේ රූප කෝපයේ වර්ණ ගන්නට ආකාරයක් තියෙනවා මේකේ මේ හැඩයක් ලිංගයක් තියෙනවා අනික් දෙකේ වෙන් කරන ස්වභාවය යේ ආකාරයේ යේ උද්දේ යේ නිමිත්තේ මේක නිමිති කරගන්නවා මම පීඩිතේ හැඩේ නෙවෙයි මේ හැඩේ කියලා ඊට පස්සේ මේකට මම කෝපය කියලා නම දෙනවා යම් හේයකින් මේ කෝපේ හැඩේ වෙනස් වුණොත් මේ ආකාරය වෙනස් වුණොත් මේ ලිංගය වෙනස් වුණොත් ඒ නම ඒකට ගැලපෙන්නේ නැහැ. පොඩි දෙයක් වෙනස් වෙච්ච ගමන් ඒ නම ඒකට ගැලපෙන්නේ නැහැ. ඒක නිසා අපි හොඳට විස්තරව බලන්න හිටියොත් අපි යමකට නමක් දෙන්නේ ඒකට අදාළ ආකාර ලිංග නිर्देश ආකාර ලිංග නිමිති ಉದ್ದೇಶ කියන හතරේ. මේ හතර විතර විනාශ වෙනවනම් ඒ දීපු නම ඊගා චිත්තක්ෂණයකට ගැලපෙන්නේ. ඒ බව දැන් ධානාපණ කියනත් එහෙම එකක්. පළවෙනි ආස්වාසිය ප්‍රස් දෙවෙනි ආස්වාසිය සම නැහැ. ඒතර මේ දෙකටමයි ආස්වාසිය කියන්නේ. එතකොට පේනවා රූප සංඥා මේ තරම්ම වාෂ්පීකරණ වෙන සුළු දෙයක් නම් අපි මේ ඇත්ත වශයෙන් ගන්න නිමිටි කරන අරමුණ පවා නිමිටි කරන්න තරම්වත් කල් හිටින්නේ නැහැ. අනිමිත්තක් ඉදලා තියෙන්නේ අපි අර කණ්ඩෝනාට කබර ගෝයා තල ගෝයා කරගන්න. අනිදාශ භාවනා කරනකොට ආනපානෙ බලංගනතෝ පේන්නේම නැතුව. ඉඳ ගන්නකොටම නොපිනියනවා ඒ සතිය කැඩලවා සතිය මොකක්වත් දිසා නෙවෙයි. අර රූප නිමිත්තෙන් අපි මේකේ බොල් ගතිය කෝම්බේ ගතිය හරයක් නැති ගතිය තේරුණාට පස්සේ නිමිටි කරන දේ පවා චිත්තක්ෂණයකට නිමිටි කරාට ඊගා චිත්තක්ෂණ නැති වෙන බව දැනගත්තාම අරමුණක් නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ අනපන පිරුණ නැති කියලා ප්‍රශ්නයක් නැහැ ඉන්න ඉන්න කය හරි පේනවා මේක හොඳට දැනගත්තට පස්සේ පේනවා මේ කාම ඡන්දය කියලා කියන්නේ නිමිත්තක්. ද්වේෂය කියලා කියන්නේ නිමිත්තක්. නිදිමත කිව්වත්, උද්දච්ච කුක්කුච්ච කිව්වත්, විචිකිච්ඡා කිව්වත් මේ හිතට එන ආකල්ප ටිකක් විතරයි. උගේ ඉසాత බඳගෙන අඬන දෙයක් නෑ මේ රාගය අප හිතට ඊගාචිත්තේ ද්වේෂය එන්න පුළුවන්. මේ නිදිමතාව විතර ඊගාචිත්තක්ෂණේ අවදිභාවය එන්න පුළුවන්. මොකට ඒක අල්ලගෙන අඬන්නේ? ඒකට කාම සංඥාත් නිමිත්ත. ඒක කාම වස්තුවක් කියලා හිතන්නේ. ස්ත්‍රියට පුරුෂයෙක් පුරුෂයෙකුට ස්ත්‍රියාවක් බුදුසෙන්සේ සංයෝග යෝග පරියාය සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා ස්ත්‍රියක් යම් තාක්කල් ස්ත්‍රි ලිංගයේ ස්ත්‍රි කුත්තේ ස්ත්‍රි කිරියා ඒ ආකල්ප ස්ත්‍රි කටහඬ ස්ත්‍රි ඇඳුම් ස්ත්‍රි පැවතුම් පවත්තන තාක් ඒ ස්ත්‍රිය පුරුෂයෙක් පතනවා යම් පුරුෂයෙක් තමන්ගේ පුරුෂ ලිංගය, පුරුෂ ඇඳුම, පුරුෂ කටහඬ, පුරුෂ ආලිත් ඇඳුම් ආයිත්තන් එව එව හොවා දක්වන තාක්කල් ස්ථිරව පතනවා. ඒ පැතුමින් දෙන ආගිස වීමෙන් සල්පක් ලැබෙන තාක්කල් මේක දිගට යනවා. නමුත් මේ ගන්න ස්ත්‍රී ඇඳුම කියන එක, ආයිත්තන් කියන එක, කටහඬ කියන එක, ආකල්ප කියන එකේ ස්ත්‍රියාගේ ගති නෙවෙයි. වෙනස් වෙනවා. ඒ නිසා උද්‍යප්පේඥානෙන් එහාට ගියාට පස්සේ ඥාන පිරිමි නැහැ. ධනපිරිමේ ඉන්නේ එතෙන් යනකම් භාවනා දිනනකම් තමයි ඔක්කොම වෙයි. ගෑණියක් ගෑණියක් කියලා රංගපාණ්ඩ පටන් ගන්න ඕනේ නැත්තම් ගෑණියක් ගෑණියක් නෙවෙයි. පිරිමියෙක් පිරිමියෙක් කියලා පෞරුෂත්වය හුවා දක්වන්න ඕනේ. ඒතර තමයි පෞරුෂත්වය පෙන්ලා හිටින්නේ. ඒව නැත්තම් ස්ත්‍රී ලිංගේ තියෙන පුරුෂ ස්වරූපය හැසිරෙන මිනිස්සු ඉන්නවා. පුරුෂ ලිංගේ තියෙන ස්ත්‍රී ස්වරූපේ තියෙන උබේ ලිංගිකයෝ ඉන්නවා. උඹේ ලිංගිකයට හරිම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ගෑණියෙක් විදිහට ඉන්නවද පිරිමියෙක් විදිහට ඉන්නවද? ඔක්කොම ඉන්නේ ගෑණියක් විදිහට. ලිංග දෙකම තියෙන හෝ ලිංග දෙකම නැති ඔක්කොමලා ගෑණියක් විදිහට තමයි අදින්නේ. මේ අපි ඉන්න මාසෝල් එකේ හිටියා <coughs> වැඩට එක්කෙනෙක්. නංගි කියලා කියන්නේ අපි. අදින්නේ කලි තමයි ධර්මයි. ඉතින් ඊට පස්සේ මාසේ හැසිරෙන්නේ පිරිමියෙක් විදිහට දැන් මේ මනුස්සයා. ඒ මොකද එයා පිරිමිත් එක්ක ඉඳ අහසයි. හැබැයි තියෙන ගෑනු ගති. මේක දිහා බලනකොට එයා ගෑණියත් පිරිමි දෙකිනක ඌ ඌ ඒ වෙලාවට එයා හිතාගන්න එක විතරයි. ඒ නිසා අපි කාමයේ ගත්තත් ওই තියෙන රත්තරන්, ඔය අත්තු, අස්සයෝ, ගෑනු පිරිමි සේරමත් අපි විසින් පටවන ලද නාමයක් මිසක් ආ ප්‍රകൃතියක් එහෙම එකක් නැහැ. ඒක නිසා බ්‍රහ්ම ලෝකේ ගෑනු පිරිමි වේදයක් නැහැ. නමුත් මේ ළඟක ඉඳලා බඹුට අඹුවක් පවරලා දීලා ඉන්න දරස්තති කියලා. ඉස්සර බඹුට අඹුවක් හිටියේ නැහැ. දැන් බඹුට අඹුවකුත් තියෙනවා. මොකද මේ දෙක නැත්තම් වැඩේ කරන්න බෑ. නිසා භාවනා කරලා ඒක මට්ටමකින් එහාට ගියාට පස්සේ අපි ඔය හිතාන ඉන්න ගෑනු පිරිමි හොඳ නරක ආරි වැරදි සීර මෙහාට යනවා. මොකද ඒක එන්නේ ඒ හොඳ නරක හරි වැරදි ඔක්කොම එන්නේ ඒ බවටපත් කරපු අපි ඇට්‍රිබියුෂන්ස් එහෙම නැත්නම් ඒකේ ආකාර ලිංග නිමිති ಉದ್ದೇಶ පටවනවා ඒකට. පටවලා තමයි අපි ඊට පස්සේ රණ්ඩුව පටන් ගන්න. ඉතින් ಉದ್ದೇಶ ලිංගිති ආකාර නැයින් කළ බැලුවාට පස්සේ මේ එකකවත් ඒකට ආවේනික කියලා නයිසර්ගික මොනම ගතියක්වත් නැහැ. අවුරුදු 5යි ඉන්න ළමයෙකුට බයන්න ඥාන පරිමයක් දුන්නොද කියලා? එන්නේ නැහැ. ඒ වගේ මේ වැඩි විපත් වලට පස්සේ වුණත් ඒ කාන්තාව පුරුෂයන් එක්ක ඉන්න ගතන් ගත්තොත් එයාට තේරෙන්නේ නැහැ මේ මොකද්ද කියලා. තිරිසනුන් එක්ක හිටියොත් වඳුරොත් එක්ක රිලවුත් එක්ක තේරෙන්නේ නැහැ යාට. ඒ නිසා අපි කාම සංඥාවේදී මේක දිය කර හැරීම පුරුදු කරගත්තොත් එතෙන්දී තමයි ලේසිම කියලා බුදුහාමර කියලා එතෙන්ටම භාවනා කරලා මේ සියල්ලම ඒ වෙලාවට පටවලා පූට්ටු කරලා ගත්ත දෙයක්. ඔය කැලි කැලි අරගෙන බලන්න නයිසර්ගික ශක්තියේ ගෑනු පිළිමකමක් නැහැ. ඒක හැඩයක් අරගෙන මොනවක් හරි නමක් දාගත්ත ගමන් හොඳ නරක හරි වැරදි වෙනවා. ඊට පස්සේ අපිට දීපු නම රකින්න මහා වගකීමක් එනවා. නමක් දෙන්න එපා. සංකල්පයක් දාන්න එපා. ඒ නිසා බුදුසසුන සඳහන් කරලා තියෙනවා අක්ඛේය සංඤිනෝ සත්ත අක්ඛේයස්මින් පතිතිත අක්ඛේයස්මින් අපරිඥාතං මහර දෙයන්ති මච්චුනෝ මේ අදහස් ප්‍රකාශ කිරීම නිසා මේකට මේ නම පටවනවා මේකට මේ නම පටවනවා කියන එක අක්ඛේය කියලා කියන ප්‍රකාශ කරනවා කියලා සංඥාව මත මේ නම් පැටවීමෙන් තමයි මනුස්සය සේරම දුක් ඇති කරගන්නේ. අක්ඛේය සංජිනෝ සත්තා ඊට පස්සේ දීපු නම රකින්න උත්සාහ කරනවා. අක්ඛේයස්මින් පතිට්ඨිතා අක්ඛේයස්මින් අපරිඤ්ඤාතා මේක පටවගත්ත දෙයක් බව. මේක අනවශ්‍යයෙන් දාගත්ත දෙයක් බව නොදන්න තාක්කල් මායාවේ දූ භූමියට වැටෙනවා. මට නම දෙනවා ඒ වෙලාවට විතරයි. වැඩි වුණාට පස්සේ ඒක ඒ මොහොතට විතරයි. ඒ කෙනාට මේකට ඇයි නම තිබ්බේ? ඒ වෙලාවේ ඒ අපි දෙන කතා කරනකොට නම තිබ්බ එච්චරයි. දැන් උපසම්පදා කරනකොට හැම භික්ෂුවකටම නාග කියලා නමක් දානවා. උපසම්පදා උපාධ්‍යාන ආදිට 30 කියලා නමක් දානවා. උපසම්පදා මාළිග එළියට ආවට පස්සේ ඒ නම නැහැ. කර්මාකී තියෙන එකම නිසා ඒ වෙලාවට නමක් පටන ඔක්කොම කියනවා. මෙතන ඉල බලන්න ඔන්න උපසම්පදා අපේක්ෂක අපි නාග කියනවා. උපාධ්‍යාන ආදිට 30 කියනවා. හරිද? හරි. ආහන කියවන කර්මාකී. වැඩි වුණාට පස්සේ නාගත් නැහැ 30ක්. ලාංගයා කොරණකට දන්නවනම් සීමාවට ගිහිල්ලා අපේ රාජ්‍යන අපිට ඕන වෙලාවක නමක් දාන ඕන වෙලාවක නම් මාරු කරනවා. ඔය උසාවියේ තියෙන එකක්වත් ගණන් ගන්නෑ. ගිහි ජීවිතේ මොකුත් නෑ ඩෙන්ටි කාඩ් එක නැතුරුත් මිනිහා නැතුණාට හපක්. දැන් නිකමට પાස්පෝර්ට් එක නැතුරුත් ඉවරනේ. මම ලොක් කරලා තියන්නේ මේ හොටියාමත හොරකම් කරොත් එම් මල මං කියලාම ඇති. ඔව්. හොරකම් කරන්න තියෙන ඒ කොට්ටේට තියාගෙන ඕකද પાස්පෝර්ට් එක නැතුරුත් ඒ මොනවක් කරන්නේ. ඔය බැංකු රිසිට් එක પાස්පෝර්ට් නැත්නම් අපේ ඩෙන්ටිටි එකක් නැහැ. අපි ඔක්කොම ඒකෙන් තමයි මේ හිර කරගෙන ජීවත් වෙන්නේ ගිය ගමන් පෙන්නන කාඩ් එක. ඒක නිසා රූප සංඥාවල් වල තියෙන බොල් බොල් බව හිත කරදර ගන්න ඕනේ බව දැනගත්තොත් යාට නොබෝ කලකින් රූප කියන්නේ විහිළුවක් බව. රූප විහිළුවක් නම් කාම සංඥා කියන්නේ විහිළුවක් බව. කාම සංඥා නම් කාමයක් කියන්නේ විහිළුවක් බව. එතකොට මේ විහිළුවක් නොකර ජීවත් වෙන ලෝකේ විහිළුවක් නෑ තමයි. භාවනා කරපු අයත් එක්ක ගියාම නැත්තම් ආර්ය විෂය විනෙයි මේකක්වත් ගන්න දෙයක් නැහැ. ඒ නිසා මේව පිළිබඳව කිසිම වගකීමක් නැහැ, වගවීමකුත් නැහැ. ඒක මේ වගකීම් පැහැර හරීමක් නෙවෙයි. අපිට බුදුහාමුදුරුවෝ දෙලා තියෙන ලයිසන් එක. ඉතින් ඒක නිසා ඔය කතා කරපු ප්‍රශ්න කතා කරපු තුන් හතර දෙනාටම මතක තියාගන්න ඕනේ ඇති වෙච්ච තත්වයට බුදුහාමුදුරුවෝ දීලා තියෙන ව්‍යවහාරකමේ තේරුම් අරගෙන ඒක නැවත නැවත තමන්ට මුනිච්චර මුලිච්චා මුලිච්ච වෙන විදිහට භාවනා කරන ගමන් ඔය එන්න ඉස්සලා ඔය තත් එන්න ඉස්සලා තියෙන රූපයේ ඔය කියන හරපද්ධතියක් තියනවාද රිත්ත් භාවයක් නැතුව සාර භාවයක් තියනවාද තියනවාද කියලා බැලුවොත් මේක මෙහෙමනම් අරකට මෙහෙමයි කියලා අනිත් පැත්තට වැඩ කරන්න පටන් ගන්නවා ඒක එනවා මේකෙන් නිෂේධන කරපු ශක්තිය රූපේට ඊගාට කාම සංඥාට ඊගාට කාමයට ඇවිල්ලා මේ ලෝකේ ඔක්කොම නිකන් හීනයක් මිරිඟුවක් බව තේරුම් ගත්ත දවසේ හිත කරදර ගන්නවා කියන එකේ බෝඩකම. හිත කරදර ගන්නෑ කියන්නේ මේ වැරද්දක් කළා පැනලා යන්න නෙවෙයි. ඒක ඒතකොට සමාජයට අපව නෑ මේ අපේ අම්මලා තාත්තලා අපිට උගන්ලා තියෙන්නේ. අපේ සමාජය අපිට උගන්ලා තියෙන්නේ කොහේ හරි යන කන් ලන්දක් ඔළුවේ දාන පශ්චාත්තාප වෙන්න. අපිට බුදුජානනාංශ කියන්නේ පා. මනුෂ්‍යකම හිතපාන. මනුෂ්‍යකම තමයි යෝරූප සංඥාට යනකොට පේන්නේ. අයිතිවාසිකම කියන්න එපා. මේකේ ඕක කලවම තියෙන්නත් පුළුවන්. වෙන් කළා තියෙන්නත් පුළුවන්. කොයි එකවත් මට පාලනය කරන්න බෑ. වග වෙන්නේ නැතු ඉන්නවා කියන එකයි කියන්නේ. ඒකයි මම ওই නැවත නැවත එක එක නලව කියවන්නේ. මේක සභාවට දිරවන්න ඕනේ. හැබැයි හිට හරි ගෙදර හරිද ගෙදර ගියාට පස්සේ ආය අනාගෙන ගාගෙන කක්ක කරගෙන ආය එනවා මූලෙත් එක ගාගෙන අනේ ස්වාමීන් වහන්සේ ආය කහ පාට එළියක් දැක දැම්මම මොකද කරන්නේ? නිල් පාට එළියක දැම්මම මොකද කරන්නේ? සද්දයක් කරන දැන් මම මොකද කරන්න ඕනේ කියලා ඉතින් නඩු පොතක් ලියාගෙන එනවා. හොඳයි ප්‍රශ්න સમાප්තයි. අනවශ්‍ය නම් මම කියවනේ ප්‍රශ්න නගන්න හදනවයි කියලා කියන්නේ ඊගාව කරන පරියන්කටත් ඔළුව අවුල් කරගන්න ආදාන්නේ. තේරුම් ගන්න යමක් තේරුණා නම් හිතෙනවා නම් ඕනයි කියලා ප්‍රශ්න අහන්න නැතුව. මම කියන්නේ ප්‍රශ්න අහන්න එපා එකම අවවාදය දෙන්නේ. ඒ තියෙති ප්‍රශ්න අහනවා නම් ඒත් මං කියනවා මෙච්චර දුර ආවට පස්සේ ප්‍රශ්නයක් අහන්න දෙද්දී තමන් හරිම වදකෙක්නේ. නැට එහෙම වෙන්න ඕන කවන්නේ. අවවාද දෙන්න එපා. හිත අවුල් කරගන්න එපා. ඔන්නේ යනාතේ බුදියානින කොට යන බුදියන්න දෙන්න අවුස්සන්න යන්න එපා. ඇවිස්සිල්ල කියන්නේ ඥානයක් නෙවෙයි. ඇවිස්සිල්ලක්. ඇවිස්සිල්ල කියන්නේ ඇවිස්සිල්ලක්මයි. ඒකට තමයි කෙලස් කියලා කියන්නේ. කෙලසන්න එපා. කොහොම යන්න දෙන එකයි තියෙන්නේ. හොඳයි අපිට තව විනාඩි 10ක් තියෙනවා. නමුත් මම හිතන ප්‍රශ්න නැත්තම් අපිට පුළුවන් ඒ 10 සක්මන්ට එකතු කරන්න. එතකොට පැයකට විනාඩි 10ක කාලයක් තියෙනවා අපිට සක්මන් භාවනාව සඳහා. අපි හතරට අමතරස් වෙනවා. සාමික පරියන්ගේට ඒත් ඒ මතක් කිරීමත් එක්කම අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නිමාව සටහන් වෙනවා. චිර දිනාටම තෙරුවන් සරණයි.